අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ 105 වෙනි භාවනා වැඩසටහනේ අද ධර්මදේශ දවසේ ධර්මදේශන වාරයට පැමිණලා තියෙන්නේ මේක මේ ධර්මදේශන මාලාවේ අවසාන ධර්මදේශනාව වෙනවා සිළුමු දෙනා ඒකට සූදානම් වෙලා tempත් වෙලා සාදුකාරයක් පවතුමු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 අනාගතං සේ ඥානං පච්චුප්පන්නං සීනා ඥානං තීති කරුකටීතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ අපිට තවත් තුනේ පොතින් තුනේ චක්‍රයෙන් පාඩම උගන්වන්නයි මේ කතමේ තයෝ ධම්මා උපාදී තබ්බා කියලා ප්‍රශ්නයක් අහන්නේ ඉතින් මේ ප්‍රශ්නයත් මේ පිළිතුරත් එනත මේ උද්ෘතයත් අපි දිගටම මාත්‍රිකා සඳහා ඉදිරියෙන් තියාගත්ත දසුත්තර සූත්‍රයෙන් තමයි උපුටා ගත්තේ. ඊට ඉස්සෙල්ලා කතමේතයෝ ධම්මා දුප්පටි විච්ඡා කියන එක අපි ඊයේ සාකච්ඡා කරේ. කෙනෙකුට අන්සෝ ගන්න අමාරු විනිවිද දකින්න අමාරු අරහ බලන්න අමාරු විපස්සනා කරන්න අමාරු ධර්ම කතා කරලා දීලා ඊට පස්සේ අද අහනවා යම් කිසි කෙනෙක් මේ කරන භ්‍රමචාරියේ නිවන හරහා යනකොට ඒ අතරමඟදී හමු වෙන නැත්නම් මුණ ගැසවා ගත යුතු කොටහක් තියෙනවා ඥානයක් තියෙනවා උපදවා ගත යුතු උපාදේ තබ්බ ධම්ම ඉතින් ඒක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තුනක් වශයෙන් පවතිනකොට පෙන්වන්නේ අතීතයේ අංශයේ ඥාණය අනාගතංසේ ඥාණය වර්තමාන පච්චුප්පන්නංසේ ඥාණය කියලා. ඉතින් මේක විසුද්ධි මාර්ග ක්‍රමයට එහෙම නැත්නම් විසුද්ධි පෙළගස්සලා තියෙන සත්‍ය විසුද්ධි ක්‍රමයට මේක මාර්ගය අමාර්ගය දෙක තේරුම් ගන්න අවස්ථාවක්. එහෙම නැත්නම් ඒකට සූදානම් කිරීමක් වශයෙන් මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා සංසන්දනාත්මකව පෙන්වන්න හදපු අවස්ථාවල් තියෙනවා. ඒ නිසා අපි විසුද්ධි මාර්ග වගේ පොතක් ගත්තොත් නැත්නම් ඒ ක්‍රමයට භාවනාව කියා දෙන ගුරු පරපුරක ගුරුකුලයක භාවනා කළොත් මේක මාර්ගය මාර්ගය දෙක වෙන් කර ගන්න අවස්ථාවක් කියලා කියනවා. ඒ වගේම මේ විසුද්ධි ක්‍රමය අනුවම විස්තර සපේන 16 ආකාර විපස්සනා ඥාන පරම්පරාවේ මේක සම්මසන ඥාන වශයෙන් හඳුන්වලා තියෙනවා. ඒ ක්‍රමයට තමයි ඔය බුරුමේ මහාශී භාවනා ක්‍රමය ඉදිරිපත් කරන්නේ. හැබැයි ඒකම ඒ මූලික සැකිල්ල දාශාකාර විපස්සනා ඥාන නැත්නම් සත්‍ය විසුද්ධි ක්‍රමයට විස්තර කරන අතර ඒ ස්වාමීන් වහන්සේ අනිකුත් විවිධ සාරවත්න දේශිත සූත්‍රය සාධක සූත්‍ර වශයෙන් ඉදිරිපත් කරමින් විශාල ග්‍රන්ථයක් සකස් කරලා තිබු. ඒකේ ස්වාමීන් වහන්සේම සඳහන් කරනවා මේ සම්මතන ඥාණය එමුණ තමයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය දක්වන පරිච්ඡේද අනික් පරිච්ඡේද වලදී මහතයි කිය. ගොඩාක් විස්තර අවශ්‍ය කරනවා. මෙතනදී එක්ක පිටපොට යනවා නැත්නම් හරි පොට දිගේ බහිනවා කියන එක යෝගාවචරයට අභියෝගතා පරීක්ෂණයක් දීලා තීරණය කරන වෙලාවක්. ඒක නිසා මේකට මේ ඥාන මාත්‍රකාවයස කතා කරනකොට මෙතෙන්ට එනකම්ම යෝගාවචරය කරන්නේ ඉගෙනගෙන ඉගෙනගෙන ඉගෙනගෙන ඉගෙනගෙන ඒක ක්‍රියාවත් කරමින් කරමින් කරමින් කරමින් ඥාත පරිඥාවයි සම්පූර්ණ කරගන්නේ අසුවිරු ඥාන වඩා ගන්න. ඊට පස්සේ මේ මග්ගමග්ග ඥානදී අත්තන විසුද්ධියන තීරණ පරිඥාවක් එනවා. Taman ජීවිතයෙන්ම මේක අප වෙලා කප වෙලා වැඩකරන මුළු හදින්ම කරන්න යනවද නැත්නම් ලෙව කකා ඉන්නවද කියන දෙකට දෙතාවර තත්‍යක් වෙනවා. උගාක් යෝගාවචරියෝ මේවා කරන්නේ නිකන් පරීක්ෂා කර බලන්න විතරයි නැත්නම් part time job වලට කරන්නේ. full time කරන්න යන්නේ ඒ හේතුව මොකද මෙතෙන්ට එනකම්ම නැත්නම් මේ ඥානීය මුහුකුරවනකම්ම පුදුම සැක හරි පාරමේ යද්දි උතුම සැකතෝගයක් තියෙනවා. ඉතින් ඒක නිසා තාම කටුකොහලක ගමන් කරන්නේ. අන්නේ ඒ සැක දුරු කරලා නිසක භාවය ඇති කරන මේකයි මාර්ගය මේකයි අමාර්ගය කියලා මේ තීරණය කරන මේ අවස්ථාව කාගව සරණක් ඇතුව කරන වැඩක් නෙවෙයි තමන්ගේ කාය ජීවිත নিরপেক্ষව කාය ජීවිතයේ දෙකේ අප වේලා කරන වැඩක් ඉතින් ඒක නිසා ඉතින් එහාට ඥානයේ ඥාන දර්ශන විසුද්ධියට වැටෙන්නේ හිත. ඒ නිසා මේක හරීම තීරණාත්මක අවස්ථාවක්. ඉතියේ තීරණාත්මක අවස්ථාව යෝගාවචරයා බුදුහාමුදුරන්ගේ සහයෝගය ඇතුව, සාරිපුත්තු සාංශගේ සහයෝගය ඇතුව, පොතේ දැනුම ඇතුව, සීලය ඇතුව, සද්ධාව ඇතුව, සතිය ඇතුව මෙතනින් ගියාට පස්සේ මේක ආවට පස්සේ එයා ඒ ඔක්කොම කැප කරලා පෞද්ගලිකවම විනිශ්චය කරනවා නැත්නම් පයෝද්ගලිකම සැකහැර දැන ගන්නවා මේ යන පාර හරියද වැරදිද කියලා. ඒ කියන්නේ මේ සෝවාන් වෙනකොට ලැබෙන විචිකිච්ඡාව දුරුමිතරන් බරපතල වෙනසක් නෙවෙයි. නමුත් Tamanට මම මේ ආයෝජනය කරපු වෙළඳ ව්‍යාපාරයේ ලාභ සහිත එකක්ද නැද්ද කියන එක වැටෙන්න පටන් ගන්න එක. ඒ නිසා මෙතන 아무තු වචනයක් මේ විපස්සනා ඥාන පෙළපරේ පෙළපතේ පරපුරේ සාරිපුත්‍ර සාංශේ සඳහන් කරන උපාදේතබ්බ උපයාගත යුතු විපස්සනා පෙර පරපුරේම කවදාකවත් යමක් උපයන්න කියන්නේ නැහැ. යමක් මෙහෙවල ගන්න කියන්නේ ඉබේ පහළ වෙන ධර්ම પરම්පරාවක් තියෙන මේ විශේෂයි උපදවා ගත යුතු බවට නැත්නම් යෝගාවචරය ඇප වෙන යෝගාවචරය කැප වෙන තැනක් මේ උපාදේතබ්බ උපදවා ගත යුතු ඥාන වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඒකට තමයි ඔය සම්මසන අවස්ථාව කියලා කියන්නේ සංකිපිත්වා සංඛාරේ බවත්තානේ ඥානං සම්මතන ඥානං. සම්පූර්ණ විස්තරම වශයෙන් නෙවෙයි සාමාන්‍ය වශයෙන් සංස්කාර ධර්මයන් පිළිබඳව සම්මර්ෂණය කරලා බලන අතපත ගාලා බලන්නේ තුවාල කරගන්න නැතුව අඬ කඩා ගන්න නැතුව අතපත ගාලා බලන්න පුළුවන් තරම් සම්මසනියක් මෙතන ඇති වෙනවා සම්මර්ෂණය කරන්න පුළුවන් ඇසුරු කරන්න පුළුවන් ගතියක් මේ ඥානෙදී පහළ වෙනවා අතීතනාගත පච්චුප්පන්නාන ධම්මාන සංකිපිත්තා වවත්තානේ පඤ්ඤා ඒ වර්තමානයේ කොච්චර දුරට Tamanට භාවනාව සාතික වෙනවද කියනවනම් භාවනාව අත්දකින්නවද කියනවනම් අස්පනා අපිට පේනවද කියනවනම් ඒ යෝගාවචරයේ භාවනා කරන ගමන්ම නැත්නම් මේ ප්‍රත්‍යක්ෂයේ වශයෙන් බුද්ධ විඳින ගමන්ම අත්දකින්න ගමන්ම අත්විඳින ගමන්ම යාට හිතෙනවා නැත්නම් ණය ක්‍රමයට කල්පනා වෙනවා ඊයේත් ඉතින් මේක මෙහෙමම තමයි තියෙන්න ඇත්තේ. නමුත් ඊයේ බලපු නැති නිසා මේ විදිහට දැක්කේ නෑ. එතන ස්ත්‍රියව පුරුෂය හොඳ නරක හරි වැරදි වතින් තිබුණා. මොකද ධර්ම પરම්පරාව නම් ඊයේත් ওই විදිහට තමයි. හෙට මේ වෙදා අපි දැන් අපි හිතමු දැන් අද මේ වැඩමුළුව ඉවර වෙලා අපි හෙට යනවනේ. හෙට යනකොට හෙට මේ වෙලාවේ කල්පනා කරන්න ඒ වෙලාව අපේ හිත භාවනා මනසිකාරක තියේ කියලා හිතන්න අමාරුයි. අපි ඉන්නේ නිවස් බලා යන අපහු ගමනේ. නමුත් දැන් මේ වෙලාවේ කල්පනා වෙනවා ඒ වෙලාවෙත් මේ ශද්ධාව, විරිය, සති, සමාධි, ප්‍රඥා එල්ල වෙලා බැලුවොත් මේ දැන් බලන එකම තමයි එදාටත් තියෙන්නේ. නමුත් මේ සමාජයක් එක ජීවත් වෙන ගමන් කාලයට තා දේශයට අහු වුණාට පස්සේ අපිට ඒක ඒ විදිහට පේන්නේ නැහැ මොකද අපේ හිත වික්ෂිප්ත වෙලා තියෙන නිසා. ඒ නිසා වර්තමානයේම මේ පේන ධර්ම කොච්චර ගැඹුරකට පේනවනම් පේනවද කියනවනම් කවුරුත් කියලා දෙන්නේ නෙවෙයි තමන්ගේම ණය වේපස්සනාවට නැත්තම් ආකාර පරිවිතක්කයට තේරෙනවා අනුමානයට තේරෙනවා දැන් මේ වැටහෙන එක තමයි මං ඉස්සරහින් එකනටත් වැටහෙන්නේ. මෙතෙන් ආවනම් මේ භාවනා කරනවා එයාටත් එච්චරයි මෙයාට කියලා විශේෂ ඥානයක් නෙකි නෑ. මේ ඊයේත් ඕකමයි. හෙට බැලුවත් ඕකමයි කියලා මේ වර්තමානයේ ඇතිවෙන ධර්ම પરම්පරාව දකින්න ස්වභාවය ඉතිරි පැතිරි වැක්කරෙන්න පටන් ගන්නවා. ඊයේත් ඔය වගේමයි හෙටත් ඔය වගේමයි භාවනා කරන එකනටත් ඔච්චරයි නැති එකනටත් ඔච්චරයි ගහක ගලකත් ඔච්චරයි මේ සම්පූර්ණ ලෝකයේ සිදුවෙන මේ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන දේවල් මතුවෙන බව මම දැන් අස්පනා අපිට මගේ හුස්ම රැල්ල හරහා මගේ ආස්වාස් ප්‍රස්වාසයෙන් නැත්නම් පිම්බි මහැකිලිම හරහා ඉඳගෙන ඉන්න ඉරියව්ව හරහා වම දකුණ හරහා වැටෙන්න පටන් ගන්නවා. ඒ වැටෙන්න පටන් ගන්න වේගය පෙර ඇසු නොවිරු තරම් වේගයකින් වැටෙන පටන් ගත්තාම මේක පිළිබඳව යෝගාවචරයා බලාපොරොත්තුවක් නැතුව එකිය කෙනෙක් වශයෙන් කවමදාකවත් ඒක ප්‍රමාණ කරන්න මුඛාත්‍රද මේ ඉන්න හදන්නේ කියලා යෝගාචර දැනගන්න හම්බ වෙන්නේ මොකද ධර්ම પરම්පරාව බොහොම ශීඝ්‍ර වෙන්න පටන් ගන්නවා උච්චන්න වෙන්න පටන් ගන්නවා ආසන්න වෙන්න පටන් අර ගන්නවා ඒක ඒ ගම්ම ගන්න වෙලාවේදී කවදාකවත් නැති විදිහට ඒ ධර්ම කොටාස ගැම්ම ගන්න වෙලාව එක්ක පුදුමාකාර බයක් ඇති වෙනවා. ඒ නිසා යෝගාවචරය වශයෙන් පස්සෙන් පස්සෙන් පතර ගිහිල්ලා කවදාවත් භාවනා නොකරන තරමට බයක් ඇති වෙන්න පුළුවන්. ඒ තරම්ම මේ බලන බලන හැමතැනම භාවනා කරන වෙලාවේ බැලුවත් භාවනා නොකරන වෙලාවේ බැලුවත් හිටගෙන හිටියත් ඉඳගෙන හිටියත් ධර්ම කොටාසේ විදිහට ශීඝ්‍රයෙන් වැඩ කරන්න හදනකොට දිනවා මට පිස්සුවක් ලැබෙන්නේ නැති. ඉතින් පිස්සන් කොටුවට යනවා. එතෙන් ගියාම හොඳ පිස්සුව හම්බ වෙනවා. දැන් මේ ගිනියන්න සාමාන්‍ය පිස්සුව පිස්සන් කොටුවට ගියාම හොඳ එක හම්බ වෙනවා. මොකද ඒගොල්ලෝ කවදාකවත් භාවනා කරපු අය නෙමෙයිනේ. එතෙන්ට ගියාට පස්සේ ඔන්න එතන ඉන්න පිස්සොත් එක්ක හොඳ පිස්සුව හැදෙනවා. තව කෙනෙකුට මේක මම රහත් උනායි කියලා හිතෙනවා. ඒ තරමටම මේ සම්මස්සන ඥාන අවස්ථාවේ ඉදිරි පැත්තට වැටෙන අවස්ථාවක් මෙතනදී යම් ගුරුකුලයක යම් ගුරුවරෙක් එක්ක භාවනා කරගෙන ඉන්නවනම් ගුරුවරයා දැනගන්න ඕනේ ශිෂ්‍යයා ඉන්නේ මෙන්න මේ වගේ තත්යක එක්කෝ යා රෑ දෙරහැමද දඟලන්න පටන් ගන්නවා. කොහොමද මෙහෙම වෙන්නේ මම දැන් භාවනා කරන වෙලාවක් නෙමෙයි ඒත් මට මෙව පේනවනේ කොහොමද මෙහෙම වෙන්නේ කියලා කලබල වෙනවා එහෙම නැත්නම් හොරෙන් හරි පිටියට කට්ටියට හරි කියනවා මගේ නම් හරි මං නම් ආය අපායට යන්නේ මං නම් රහත් මට නම් දැන් මෙහෙම මෙහෙම මෙහෙම ඕගොල්ලෝ මොනවද කරන්නේ භාවනා කරන්නකො මං වගේ. මං වගේ හෙළුවොත් උන් පේනවනේ. ඕගොල්ලෝ හරියට කරන්නේ නැහැ කියලා ඒ මදිවට පන්ති පවත් ගන්න පටන් ගන්නවා. ඒ මට්ටමටපත් කරන නිසා අටුවාචාරින් වහන්සලා සඳහන් කරලා තියෙනවා මේ විලෝපණය එක්ක මේකට බය වෙලා මම භාවනා නොකරත් මට මේවා දිහා බලනකොට කොහොමද මේකේ යථාර්ථය වැටහෙන්නේ කියලා එක්ක දැක කරනවා. එහෙම නැත්නම් රහත්ුණයි කියලා හිතනවා මට 이르දි ප්‍රාති හරිය පහළ වෙලා තියෙනවා. දිබ්බ චක්කෝ පහළලා තියෙන කියලා දඟල නිසා මේක පළවෙනි මාර්ග ඥානයේදී ඒ යෝගාවචරට විශාල වෙනසක් තමන්ගේ රුචි අරුචිකම් වල ඇති වෙනවා. පෞරුෂත්වයේ ඇති වෙන නිසා මේක සම්ප්‍රදානුකූලව කියන්නේ තීරණ පරිඥාව. එයා තීරණය කරනවා මම මෙතෙක් කල මේ ධර්ම කොටස නොදැක්ක නිසායි මම මේ ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන කරේ මං අරය හතුර මෙයා මිතුර කියලා කිව්වේ අතීත අනාගත පච්චුප්පන්න වශයෙන් බෙදුවේ නමුත් ධර්මතාවේ නම් අතීත අනාගත ප්‍රත්‍යুৎපන්න ගතියක් නැහැ දේශයක් නැහැ හැම වෙලාවෙම එකම ක්‍රියාවලිය තමයි වෙන්නේ කියලා ඒ යෝගාවචරය ඒක වටහා ගන්න තීරණ තීරණාත්මක තැනකටපත් කරනවා ඉතින් ඒක නිසා මේකට සරුවචන්නාංශයේම නමක් දීලා තිනවා ධම්මට්ඨිති ඥානේ කියලා. දැන් තමයි යා ධර්මයේ පිහිටියා වෙන්නේ. එතෙන්ට එනකන් අම්බලමකට යන්නේ නිහින්ගන්නෙක් වගේ එයාට අම්බලමේ අයිතියක් නැහැ. නමුත් මේ ධම්මට්ඨිති ඥානේ පහළ වුණා නම් එහෙනම් මේ අතීතංසේ ඥානේ අනාගතංසේ ඥානේ පච්චුප්පන්නංසේ ඥානේ පහළ වුණා නම් එයා ධර්මයට අයිතිවාසිකම් කියන ධර්මයේ පද පිහිටි එහෙම නැත්නම් සතිය ප ဋ ාණ වෙච්ච ස්ථාපිත වෙච්ච කෙනෙක් බවටපත් වෙනවා. ඒපත් වෙන වෙලාවේදී මහසීසයාඩෝ ස්වාමීන් වහන්සේ කියන හොඳට බහුසුත ඥාන සහිත ත්‍රිපිටකයම දාන්න ඒ වගේම කාලයක් පැවිද්ද කරලා මොත තෙරුණාංශය කෙනෙක් වතයින් ශිෂ්‍යෝ ගොඩාක් හසුරුවලා උන්වහන්සේ ඒක විස්තර කරනකොට උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා ඒ පෙර අටුවාචාරින් වහන්සේලාත් එක්ක ගලපෙන අදහසක් වශයෙන් මේක සිද්ධ වෙන්නේ හුඟක් පිං තියෙන කෙනෙකුට විතරයි. මේ මේ භවයේ පිං නෙවෙයි පෙර භවයක ඉඳලා පිං අරගෙන ඇවිල්ලා ඒ වුණත් එක්ක රහත් කියලා පැටලව ගන්න පුළුවන්. එහෙම නැත්නම් භාවනාවට බය වෙලා අතහැරලා දාලා යන්න පුළුවන්. මේක සාමාන්‍ය යෝගාවචරයට සිදුවෙන දෙයක් නෙවෙයි. භාවනා කත කැවිලා, කස කැවිලා, රස කැවිලා, ජව කැවිලා එක තැනකට ආවට පස්සේ තීරණය කරන්න පුළුවන් ඒ යෝගාවචර තීරණය කරන්න වෙනවා මම දැන් මේ වැඩේටම පූර්ණ කාලීනව දාලා කරගෙන යනවද එහෙම නැත්නම් මම කාම ලෝකයට වැටිලා ඊට පස්සේ ආය භාවනා නොකර මේ පැත්තට එනවද කියන එක යෝගාවචරය විනිශ්චය කරනවා ඒක නිසා මේකට කියනවා තීරණ පරිඥාව කියලා ගෙම ධම්මටිති ඥානය කියලා ඒ නිසා සුසීම සූත්‍රයේදී සරුවචනාංශය සඳහන් කරලා තිනවා පුබ්බේව කෝසුපි සුසීම ධම්මට්ටි ඥාන පච්චා නිබ්බාණ. කවුරු හරි නිවන් දකින්න ඉස්සලා නිවනේ ඡායාව, නිවනේ පෙරහුරුව, සේයාව පෙන්නන තැන තමයි මේ සම්මතන ඥානය. තමන්ට වැටහෙන කාරණාවට සාපේක්ෂව මේ අස්පනා අපිට තමන්ට අරමුණු වැටෙන දෙයට සාපේක්ෂව අනික් අරමුණු ගත්තත් මෙච්චරයි ඊයේ කෙරුවත් මෙච්චරයි හෙට කෙරුවත් මෙච්චරයි වෙන කෙරුවත් කෙරුවත් මෙච්චරයි කියලා ඒ ලැබිච්ච ප්‍රත්‍යක්ෂය අනුව යොද යොදා අනුමාන කර කර ආකාර පරිවිතක්කයට දාලා බලනවා ඒ බලන ප්‍රදේශය ගලප ගන්න ප්‍රදේශය ਸਰුවච්චන් වහන්සේගේ ਸਰවඥතා ඥාණයේ යනකොට දසදහසක් සක්වල පැතිරලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේට මේ ඇතිවෙච්ච සම්මර්ෂණය කොච්චර බලවත්ද කියනවනම් Tamanට මේ ඇතිවෙච්ච ඥානය දසදහසක් සක්වල තියෙන්නේ මේකමයි. කොහේ ගියත් මේ තිහට දෙයක් ඇත්තේ නෑ. මේ තියෙන්නේ හේතු ප්‍රත්‍යයෙන් හට ගන්න දෙයක් කියලා. ඊට පස්සේ මේ සම්මසන ඥානයේ බුදුහාමුදුරුවන්ගේ ඒ සුවිශේෂී අවස්ථාව පෙන්නට පස්සේ මේ සාරිපුත්‍ර ස්වාමීන් තමයි ඊගාවට මේ සම්මස්සර ඥානයේ විශේෂඥයක් කියලා ඉඳලා තියෙනවා. උන්වහන්සේට දඹදිව තලයේ තිබෙන සවිඥානික අවිඥානික සියල්ල දැක ගන්න හම්බෙලා තියෙනවා. තමන්ගේ මේ වර්තමානයේ ලැබෙන අත්දැකීමට සාපේක්ෂව මේ දඹදිව ප්‍රදේශයේ ජම්බුද්වීපයේ කියන එකේ අවිඥානික සවිඥානික සියල්ල අනුමාන කරන්න පුළුවන්. ඊට පස්සේ පහළ වෙච්ච කාටවත් ඒ මට්ටමට යන්න බෑ. නමුත් මේ විඳින අත්දැකීමෙන් අතීතෙත් මෙහෙමයි අනාගතෙත් මෙහෙමයි අරයටත් මෙහෙමයි මෙහාටත් මෙහෙමයි සප්‍රාණික දේවල් වලත් මෙහෙමයි අප්‍රාණික දේවල් වලත් මෙහෙමයි කියලා මේ සියල්ලටම පොදු සියල්ලටම සාමාන්‍ය වූ සාමාන්‍ය වූ ලක්ෂණ ටික යෝගාවචරයට පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒක ඉතිරි පැතිරි වැඩෙන ප්‍රදේශය අතිරික්ත කරලා ගත්තොත් අධි탁සීරුවට ගත්තොත් රහත්ුණයි කියලා හිතනවා. අව탁සීරු කළ බය වුණොත් තමන්ට දීතිකාවක් එන්න පටන් ගන්නවා. ඒ නිසා මේ සම්මස්සන ඥාන අවස්ථාව තීරණාත්මක අවස්ථාවක් යෝගාවචර ජීවිතයක ඒ සඳහා මේ සම්මස්සන ඥාණය සඳහා තමන්ගේ සුත්තමය ඥාණය හොඳට තියෙනවා නම් එයාට මෙතෙන්දි පටලවන්න තියෙන අවස්ථාව අඩුයි පොතපත කියපු පෙරහුරුව තියෙනවා බණ අහපු පෙරහුරුව තියෙනවා ඊට ඉස්ලා කරගත්ත යම් යම් අත්තරදි වල අත්දැකීම් තියෙනවා. ඒ නිසා යා තීරුම් ගන්න තියෙන ඊට වැඩි මම මේ ඉන්නේ මේ වගේ තත්වයක කලබල වෙන්න නරකයි. මේක නැවත නැවතත් නැවත නැවතත් කරනකොට මේ පිළිබඳව තියෙන යම් සැකයක් තියෙනවා නම් දුරු වෙයි. දූවිලි තියෙනවා නම් පිසවිලා යයි. කලබල වෙන්න එපා. මේක නැවත නැවත කරන්න කියලා. බහුසුත් ඥාන අඩු නම් එහෙම නැත්නම් තීක්ෂණ බුද්ධිය අඩු නම් මේ ඒ කෙනාට පුළුවන් තරම් කල්යාණ මිත්‍ර ආශ්‍රය අවශ්‍යයි. සුත්තුමි ඥානෙ අවශ්‍යයි. ගුරුවරයෙක්ගේ පෙර මඟ දැක්වීම අවශ්‍යයි. මොකද තමන් මෙතෙක් මෙතෙන්ට එනකන් ගෙනාපු පදනම සම්පූර්ණම අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් බිඳිලා යන්න පටන් ගන්නවා. බැලූ බැලූ දේවල් වල නිට්ටියව තියෙන දෙයක් ඇත්තේ නෑ. ඒ බුදුරජාණන් වහන්සේ මේ සම්මතන ඥාණයට කිට්ටු කරලා කියලා තියෙන ආස්වාස ප්‍රසවාසයේ මුල් කරගත්ත අනන් යම් කිසි කෙනෙක් අපි කිව්වොත් මේ ආනපාන සතිය කරනවායි කියලා එයා අතීත අනාගත පච්චුප්පන්නාන ඕලාරිකං වා සුකුමං වා හීනං වා පණිතං වා යන්දුරේ සම්තිකේ වා අජ්ජත්තං වා බහිද්ධා කියලා මේ ආනාපාන සතිය 11 ආකාරයක් තියෙනවා මේ තියෙන ආනාපානය මේ කොහේ ඉඳලාද මේ ආවේ මේක ඉවරලා කොහටද යන්නේ කියලා ආස්වාසය ගත්තොත් ආස්වාසයේ මුල මැද අග කියලා අර ආස්වාස ප්‍රසවාස දෙක අතර සංසන්දනේ වගේ ආස්වාසයේ මුලයි මැදයි අගයි කියලා සංසන්දනය කරලා බලන්න පුළුවන් තරම් ආස්වාස ප්‍රසවාසයේ මුණට මුණ දාලා හිටිනවා. ඒක බලනකොට පේනවා මේ ආස්වාස ප්‍රසවාසයේ මේ නොදැනෙන තැනක ඉඳලා ඌලංගම් දෙනුව නොදැනෙන තැනක ඉඳලා දැනෙන මට්ටමටපත් වුණාට පස්සේ තමයි ස්පර්ශ උණයි කියලා අපි කියන්නේ. නමුත් ඒ ස්පර්ශ කරන්න අපි ස්පර්ශ කරන්න ඉස්සලා වැඩ සිටිනකොට පටන් ගන්න තියලා තියෙනවා. ඒ ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා යම් තැනකට නාස්පුඩු පුරවාගෙන මේක යනකොට තමයි ඔන්න නාස්පුඩුවේ දැනෙන්නේ. නැත්තම් නැත්තොල නාස්තෝ උඩුතොලේ දැනෙන්නේ. නමුත් ඊට ඉස්සලා මේක කස කැවිලා තියෙනවා. ඊට පස්සේ අපි යම් තැනක හිතුවොත් දැම්මින් එහාට හුස්ම ඉවරයි කියලා නමුත් තව දිගට ගලන ගැල්ම තියෙනවා. ඉතින් කවදා හරි යෝගාවචරය මේ ස්පර්ශය කියන දේ නැත්නම් මේ දැනෙනමයි කියන දේ වෙන්න ඉස්සලා පටන් ගත්ත කැලලක් තියෙනවා. ඉතින් පිටිපස්සේ තමයි මේ නාටකම නටන්න ඉස්සලා වෙත් ගන්නන්නේ. ඊට පස්සේ මේ නලු නිලියෝ තිරෙන් එහාට ගියාට ඒගොල්ලෝ මේ ඇඳුම් ගලවලා ආයෙත් සීමයයි එහෙම නැත්නම් සියදුරිස් බවට ආයෙපත් වෙනවා. ඇඳගෙන ඉන්න වෙලාවේ තමයි රජ්ජුරෝයි අනම්මනම් කරන්නේ. අපි මෙතෙක් කල් දැකලා තියෙන නාඩගම විතරයි. වෙස් බඳින්න ඉස්සලා දැකලත් නැහැ. නාඩග යොරටස වෙස් ගලවන දැකලත් නැහැ. ඒ නිසා ආස්වාසිය පටන් ගන්න ඉස්සරලා ප්‍රകൃතියක් තියෙනවා. අපිට පේන තැන ඉවරුණාට පස්සේ තවත් තියෙනවා වැඩ පිළිවෙල. මේ දෙකත් එක්ක බලනකොට තේරෙනවා අපි මේ ආස්වාසිය පිටකොන්ද විතරක් දැකලා තමයි මේ ආස්වාසිය දැක්කයි කියලා කියන්නේ. ප්‍රස්වාසයේත් පිටකොන්ද දැකලා විතරයි මේ වෙස් බැඳලා නටනවා දැකලා අපි මේ වෙස් දැක්කයි කියලා කියනමුත් වෙස් බැඳන්ට ඉස්සෙල්ලා වෙස් ගැලෙවට පස්සේ මේක තියා බලනකොට පේනවා මේ ආශ්වාස ප්‍රශ්වාසය කිසිසේත්ම මගේ යෝමනාට සිදුවෙන එකක් නෙවෙයි ඒ ඒ හේතු ප්‍රත්‍ය ඇති වෙනකොට ස්පර්ශය සිද්ධ වෙනවා ඒ ඒ හේතු ප්‍රත්‍ය නැති වෙනකොට ස්පර්ශය නැති වෙනකොට ආනාපානෙ නැතිලා නැහැ ආශ්වාසය නැතිලත් නැහැ ප්‍රශ්වාසය නැතිලත් නැහැ ඊට වැඩි වලිග දෙකක් තියෙනවා දෙපැත්තට ආන්නේ විස්තර දැකලා යනකොට යාට තේරෙනවා සම්පූර්ණ ආස්වාසිය යම් වෙලාවකට අපිට විස්තර සහිතව දකින්න පුළුවන් නම් ඔය තාලෙටම තමයි සරුවචනාංශය දැකලා තියෙන්නේ. ඔය සාලෙටම තමයි ථාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දැක්ක හැබැයි උන්වහන්සේලාට අපිටත් අපි දකින தත්වයටත් වැඩිය ප්‍රාග් අවදිය හට ගන්න වෙලාව කලල අවස්ථාව දැක් ගන්න පුළුවන්. අපි ඉවරුණයි කියලා වැඩේ අතහැරියාට සාරිපුත්තු ස්වාමීන් වහන්සේලාගේ සරුවච්චන් වහන්සේලාගේ තියෙන සතිය කොච්චරද කියනවනම් ඒගොල්ලෝ දන්නවා මේ ස්පර්ශය හේතු නැතිවලා නැතුව ගියාට ආනාපානේ තාම ගෙවෙමින් පවතින. ආන්නේ කොටස දකින්නකොට තේරෙනවා මේ ආස්වාස ප්‍රස්වාසයේ ප්‍රകൃතිය දකින්න මුලාග දකින්න ඕනේ අතීත ස්වරූපේ දකින්න ඕනේ අනාගත ස්වරූපේ දකින්න ඕනේ මේක දකින්න නැතුව කවුරු හරි කිව්වොත් මම අවුරුදු 16ක් ආස්වාද ප්‍රසවාස භාවනාව ආනපනසත් භාවනා කරලා තියෙනවා කියලා බොරුත් නෙවෙයි හැබැයි පචයක් තමයි. බොරු කියන්න ඕන කමක් නෑ එයාට. එයා හිතන්නේ ඇත්තටම මේ අවංකෝ කියන්නේ. නමුත් සරුවචනාංශය දන්න මේ මොෂ මොනවද දැකලාද මේ කතා කරන්නේ කියලා. ඒ වගේම මේ ගොරෝසු ආනාපානිය දැකලා ඊ මේ බලබලා හිටපු ගොරෝසු ආනාපානෙම තව ස්වල්ප වේලාවකින් මධ්‍යස්ත වෙලා සුකුම වෙලා සුකුමතර තත්ත්වයටපත් වුණා නම් ඇයි එහෙම වෙන්නේ කියලා සැක කරන්නේ නැතුව මේකේ අවස්ථා දෙකක් තියෙනවා ඕලාරික අවස්ථාව සහ සුකුම අවස්ථාව. ගොරෝසු අවස්ථාව සහ සියුම් අවස්ථාව. ඒ දන්නවනම් මේ ඕලාරිකව ගොරෝසු රිතිවිච්ච දේ අත නෑර සතිය පවත්නකොට සුකුම භාවයටපත් වෙන්න පුළුවන් දෙකම ආනපාන. තම භාවනා කරලා දන්නේ නැති කෙනා මේ සම්මත ඥාණයට ආපු නැති කෙනා ධම්මට්ටි ඥාණයට ආපු නැති කෙනා ණය විපස්සනාව දන්නේ නැති එකන ආස්වාස් ප්‍රසවාසයේ සියුම් වේගනේ යනකොටම හිතෙනවා සතිය කැඩිලා සමාධිය නැති වුණා. ඉතින් අයියෝ ආය ආනාපාන ගොරෝසු කරන්න හදනවා. එයා දන්නේ මේ ආනාපානෙම ගොරෝසු සහ සියුම් කියලා දෙකක් තියෙනවා කියලා. ඒ වගේම සමහරලාට ආනාපානි කරනකොට ඒක දකින්න හම්බුණා ලොකු දෙයක්. මම මේ බල බල හිටියේ මෙතෙක් කල් හම්බුණා. ඔන්න අද හම්බුණා කිව්වම ඉතාමත්ම ප්‍රණීතයි. ලොකු ජයග්‍රහණයක් විදියට ආනපාන පේනවා. සමහරට ආනපාන දිහාම් බලන් ඉන්නවා. ඒක එපා වෙලා, කම්මැලි වෙලා, නීරස වෙලා, නිින්දට වැටෙන වෙලාවකුත් තියෙනවා. ඉතින් යෝගාවචරය මේ ධම්මට්ටි ඥාණයටපත් වෙලා නැත්තම් මේ අතීතංසේ ඥානෙ, අනාගතංසේ ඥානෙ, අච්චුප්පන්නංසේ ඥානෙ නැත්තම් එයා ඒක ප්‍රනීත වෙලාව නැවත නැවත ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හීන අවස්ථාව වෙනකොට කියනවා භාවනා කරනවා. සතිය ගැළුණා සමාධිය කරනවා මට ආනාපානෙ හරියන්නේ අනේ ස්වාමීන් වහන්සේ මට වෙන අරමුණක් දෙන්න බැරිද කියලා ආනාපාන වෙනුවට වෙන එකක් ඉල්ලනවා මොකද යා අපේක්ෂා කරන්නේ ආනාපානෙ නොදකින්න උපතන් අවස්ථාවක් තියෙනවා ප්‍රණීත අවස්ථාව නෙවෙයි එපා වෙන අවස්ථාව තියෙන දෙකම ආනාපාන ඒ වගේම দূරේවා සම්තිකේවා Tamanට හොඳට මේ නාසිකාග්‍රේ නමස්කුරු පුරවාගෙන දැනෙනවා සමහරට මේ බලහන් ඉනකොට ආනාපානෙ අද්දක වහගෙන ඉනකොට බම්බයක් විතර ඈතට ගිහින් කොහෙදෝ සිද්ධ වෙනවා. ඉතින් හිතනවා මේ මොන හරි නිදිමතක් ඇවිල්ලාද? අන්ධබන්ද වෙලාද? මොකද මේ හොඳට නාසිකාග්‍රේ තිබිච්ච එක ඈතට ගිහිල්ලා. සමහර වෙලාවට මේ නාසිකාග්‍රේ තිබිච්ච එක මොළේ මැදට මැදට මැදට මැදට හරියට පේනවා ආනාපාන සිද්ධ වෙන්නේ මේ නහය කුහරේ ඇතුළට ගිහලා අර නැමෙන නැම්මේ වගේ කියලා. මොළේ ඇතුළට ඇතුළට යන වගේ පේනවා. ඒ වගේ මේක විස්ථාපන වෙන වෙලාවල් තියෙනවා. හැපෙන තැන. සමහරట్లాට හොඳට තියෙන ආනාපානේ මේ මගේ දැන් මම කියලා ගන්න හැම සීමා කරගත්ත පාව තලයෙන් උඩ කෙස්වලින් යට ප්‍රදේශයේ ඇතුලේ ආනපාන සිද්ධ වෙන කියලා. සමහරට වෙන මොන විදියෙන්වත් එහෙම තියෙන තැන අල්ලන්න බෑ. ඒක කොහෙද? බාහිරේ. මේ හැම වෙලාවෙකම මේ අති ඇතුලේ තිබුණ ආනපාන එළියට විස්ථාපන වෙනවා. දුර තිබුණ එක ළඟට එනවා. ඉතින් මේ යෝගාවචරය මේ ධම්මට්ටි ඥාණයට එනකන් එයා හිතනවා එළියේ තියෙන ආනාපාන දකින්නේ මමමයි ඒක ඇතුළට එනකොත් මමමයි මේ ආනාපාන දකින්නේ සියුමට තිබුණු එක නදකින්නෙත් මමමයි ගොරෝසු වෙනකොට දකින්නෙත් මමමයි ප්‍රිය අවස්ථාවක් දකින්නේ මමමයි අප්‍රිය අවස්ථාවක් දකින්නේ මමමයි කියලා මේ හැම එකක් තුළම මම කොහෙනවා නමුත් මේ ප්‍රිය අවස්ථාවත් එක්කම පහළ වෙන මම එතනම මෙරිලා යනවා නැති වෙලා යනවා අප්‍රිය අවස්ථාවට එනකොට වෙන ආනාපානයක් වෙන කෙනෙක් වෙන චිත්තක්ෂණයක් තියෙන්නේ කියලා මේ දෙක අතර තියෙන අන්තර් සම්බන්ධතා කැඩිලා යන එක දැනුනොත් යෝගාවචර දැනුනොත් නූල් බඳින්න වෙනවා. ඒ තරම් බය ඇති වෙනවා මේ දකින ආනාපාන විතරක් නෙවෙයි වෙනස් වෙන්නේ. බලන මමත් වෙනස් වෙනවා. එහෙම එක දිගට පවතින දෙයක් මේකේ නෑ. ඒ ඒ වෙලාවේ පවතින දේවල් අපි මේ හිතින් ගැට ගහගෙන යන එකක් මිස මේකේ ගලණයක් නෑ. එතන එතන එතන පහළ වෙලා යනවායි කියලා. ඒ නිසා මේ මෙතෙක් කල් ආනාපානේ බලන්නේ හිටියානේ. සියුම් වෙලා ඉඳලා ගොරෝසු වෙනකම් මමයි ඒක දැක්කේ. නැත්නම් ගොරෝසු වෙනලා සියුම් වෙනකම් මමයි ඒක දැක්කේ කියලා මේ සම්මතන ඥානෙට එනකොට අතීතංසේ ඥානෙ, පච්චුප්පන්නංසේ ඥානෙ, අනාගතංසේ ඥානෙ එනකොට පේනවා මේ ආනාපාන විතරක් නෙවෙයි පෙරලෙන්නේ, එතන එතන එතන මතුවෙන්නේ, බලානින්න හිතත් එතන එතන මතුවෙනවා. ඒ නිසා ගොරෝසු එක බලපෙන්න නෙවෙයි සියුම් එක බලන්නේ. ඇතුළත පේනවත් නැකපෙන්න නෙවෙයි පිටේ එක බලන්නේ. දුරේ තියෙන එක්කන බලපෙකන නෙවෙයි ළඟ බලන්න. ප්‍රිය වශයෙන් දකපෙකන නෙවෙයි අප්‍රිය වශයෙන් දකින්න කියලා මේ ධර්මයේ විශ්ින් මේ හේතු ප්‍රත්‍යයෙන් සිදුවෙන දෙයක්. ඒක රූප ධර්මයේ විතරක් නෙවෙයි ඒක බලන පුද්ගලයාගේ යෝගාවචරයාගේ එතන එතන මතුවෙන දෙයක්. එතන එතන මතුවෙන දෙයක් කියලා තේරුම් ගන්න හදනකොට හරියටම නිවනට යොමු වෙච්ච එක්කනානා එහෙම නැත්නම් මේ ධර්මයන්ගේ පවතින සාමාන්‍ය ලක්ෂණය බලන්න තරම් සූදානමින් යන කෙනෙකුට නම් පේනවා මේ ධර්ම පෙළපත එකතු වුණාම කාට වුණත් ඔච්චර තමයි පේන්නේ. ධර්ම පෙළපත එකතු වෙලා නැත්නම් එකලස් වෙලා නැත්නම් ඔක පේන්නේ නැහැ. ඒකෙන් තමයි අපි ලෝකයක් හදාන තියෙන්නේ. ඒ ලෝකේ තියෙන විදිහට මමමයි ගුරුසු ආනාපාන දැක්කේ මමමයි සියුම් ආනාපාන බවට පත් වුනේ. මමමයි ප්‍රණීත ආනාපාන දැක්කේ මමමයි අප්‍රණීත ආනපාන දකින්න කියලා මෙව අතර අපි නොදැනුවත්වම පටලවා ගැනීමක් තේමාවක් මමෙක් නිත්‍ය සංඥාවක් ඒකල ඒ හරහා සුඛයක් ලබනද තියෙන මේ ප්‍රයත්නය ධර්මයා ධර්ම කොටස වහවහ වහවහ පැමිණෙන පැමිණේ ස්වරූපේ බලාන යනකොට පේනවා මෙතන මේ පැවැත්මක් නැති දෙයක පැවැත්මක් තියෙන බවට මේ ගැට ගැහෙන ගැට ගැහිල්ල සාමාන්‍ය පෞල් ජීවිතවල ජීවත් කරන මමෙක් ඉන්න එහෙම නැත්නම් මේ ගැට ගහ ගන්න කෙනාට මෙහෙම එකක් නැති බව පළවෙනි වතාවට මේ සම්මස්සන ඥාන වෙලාදී දකිනකොට එයාට මේ ඉඳගෙන ඉන්න පොළොව කැඩිලා ගියා වගේ බිම්බෝම්බයක් උඩ ඉඳගෙන ඉන්නවා වගේ ඕරකයක් උඩ ඉඳගෙන ඉන්නවා වගේ පුදුමාකාර බයක් එන්න පටන් ගන්නවා ඉතින් ඒක කියනවා සරුවච්චන් වහන්සේ මේ බලානින්න ආනපාන විතරක් නෙමෙයි අතීත අනාගත වච්චුප්පන්න වශයෙන් ඕලාරික සුකුම වශයෙන් හීන ප්‍රින්ස වශයෙන් වෙනස් වෙන්නේ බලානින්න හිතත් එතන එතන එතන පහළ වෙනවා මිස ගලණයක් නැති බව එනත මේ අනිත්‍යතාවයේ තේරුම් ගන්නකොට ਸਰුවචනanse නිදර්ශනයක් දෙනවා ඒ සිංහයා කැලේ ජීවත් වෙන සිංහයා Taman කැමැති ප්‍රමාණයක් ගුහාවේ බුදියන් ඉඳලා එළියට ඇවිල්ලා තිංග ගුහාවේ ඉස්සරහා අතපය දිගෑරලා ඈනුමක් කරලා තුන් සැරයක් සීහනාද කරනවලු කෙරුවට පස්සේ දැන් දන්නවා සත්තු කැලේ ඉන්න මූට හම්බෙන ඕනම එක දැන් කනවා ඒක නිසා ඒ සිංහයා තුන් සැරයක් සිංහනාද දෙනකොට කුරුල්ලෝ අහසට පයින්නවා වතුරේ ඉන්න සත්තු වතුරට රිංගනවා බිල් වල ඉන්න සතු බිලට රිංගනවා හැම කෙනාම හැංගෙනවා දැන් ඊගාවට එන එක කරා ඒ නිසා මුළු සත්ත්ව ප්‍රජාවම මේ සිංහනාදයට මුළු කැලේම කලබල වෙනවා කොච්චරද කියනවනම් කිට්ටුවක පාතක රාජධානියක් තිබිලා ඒ රාජධානියේ ඇත්ගාලක් තිබිලා ඇත්ගාලේ ඉන්න මංගලහත්ති රාජා පවා කකුල් දෙක පිටිපතර කරලා ඒ වෙලාවේ කාපු කොළබොක්ක එළියට යන්න පටන් ගන්නවා. සිංහනාදී ඇහෙනකොට කොළබොක්ක එළියට එනවා. මේ බඩ උණු වෙලා යන්න පටන් ගන්නවා. ඒ තරම් සිංහනාදේ සරයි. අන්න ඒ වගේ තමයි කියනවා සරුවචන් ආංශේ මේ ලෝකේ පහළ වෙලා සබ්බේ සංඛාරා අනිච්චා කියනකොට දීර්ඝ කාලින දිවිගොල්ල බ්‍රහ්මගොල්ලන්න පවා කොළබොක්ක එළියට එනවා. කොළබොක්ක එළියට යනවා. මොකද මේ මුළු ලෝකෙම අදාහන හිටියේ මේ දීර්ඝ කෙටි හුස්ම වැළුවේ දිග හුස්ම වැළුවේ මමමයි. ගොරෝසු මෙසේ ඉඳලා සියුම් හුස්මට ගියේ මමමයි. ප්‍රණීතේ ඉඳලා හීන උනේ මමමයි කියලා ඉන්න හැම ඔක්කොම කඩ කඩ කඩ කඩ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා පුදුමාකාර බයක් හට ගන්නවා. මේ සම්පූර්ණ නිත්‍ය සංඥාවේ ගත කරන ලෝකයාට ලාවට වගේ හීනෙන් වගේ තේරෙනවා සබ්බේ සංඛාරා නිච්ච. දැන් මේ පේන ආනාපානයට සාපේක්ෂව එයාට පේනවා මම පිම්බීම හැකිලිම ගත්තා නම් ඒකත් අනිච්චං. මම වම දකුණ බැලුවා නම් ඒකත් අනිත්‍යයි. මම වැසිකිලි ඉඳගෙන වැසිකිලි කරන දිහා සතිමත් වුණා නම් ඒකත් අනිත්‍යයි. කැසිකිලි කෙරුවත් අත නැමුවත් අත දිග ඇරියත් රූප බැලුවත් සද්ද ඇහුවත් මේකේ තියෙන්නේ සන්තතියක්. සන්තතියේ පැවැත්මක් නැහැ. එතන එතන පැමිණෙන දේෙන් අපි හදාගත්ත කතාවක්. මේකට කියනවා ඝන සංඥාවක් වශයෙන් දැන් ඒකකයක් වශයෙන් මමෙක් වශයෙන් තියාගත්ත හිතපු මේ ඝන සංඥාව කලාප සංඥාවක් බවට තේරෙනවා. අපි ඉලපත කියලා ගත්තට එතන ඉලපතක් නෑ කూరు සමූහයක් තියෙන කියලා තේරෙනවා. අපි මේ කඹයක් කියලා ගත්තට ලස්සරට ගෙතිච්ච තන්තු සමූහයක් මෙතන තියෙන කියලා තේරෙනවා. ඒතර කඹයකට බර දාලා ජීවිත ආරක්ෂාව දෙන්න පුළුවන් වුණාට අර තන්තුවකට ජීවිත ආරක්ෂාව දෙන්න බැරි නිසා අපි මෙතෙක් කල් එලිලා හිටපු දේවල් මේ නිට්ටයයි සුඛයි සුබයි ආත්මයි කියලා අල්ලගෙන ඉන්න දේවල් අතුරු ගහලා බලනකොට විසුතුරු වෙලා බලනකොට සම්මර්ෂණය කරනකොට මේ පුංචි පුංචි අංශු රාශියක් එකතු වෙච්ච දෙයක් මෙව්වටනේ අපි මේ චංචල නිචල දීපල කියලා හිතාන හිටියේ මේ අම්මා තාත්තා කියලා නැත්තම් මේ මගේ જાතිය, මගේ ආගම, මගේ පන්සල කියලා මේ බදාගෙන හිටපු දේවල් වල තියෙන්නේ අන්තිම වශයෙන් වහවහ ඇතිබී යන දෙයක් කියනකොට මේ අනිත්‍ය භාවය මේ සබ්බේ සංඛාර අනිච්චා කියන භාවය යෝගාවචරයට සම්පූර්ණ වැටහිලා නැහැ. නමුත් භාවනා කරන අරමුණට සාපේක්ෂව වැටෙනකොට ඒක අනෙකුත් අරමුණටත් මෙච්චරමයි කියලා අනුමාන ඥාණයෙන් වැටහීම වැඩි සුතම ඥාණේ තියෙන කෙනා. නැති කෙනා එක වහන්න හදන. යා කියන මේ ආනාපාන විතරයි හෙල්ලෙන්නේ. අනිත්‍යව ස්ථිරයි. ඒ නිසා මේ ආනාපානයේ ওই විදිහට භාවනා කරන යනකොට හෙල්ලුණාට ඇද්ද ගැල බැලුවොත් මේ ඔක්කොම තියි. ඉතිහා කරන්නේ අර දකින්න දේ වැරදි වෙන්නේ නැති මේ ලෝකේ නිට්ටයයි කියන අදහසට නැවත නැවත එනවා. නමුත් සුතමේ ඥාණේ ඇති සූදානම් වෙලා ගිය කෙනෙකුට මේ අතීතංසේ ඥානේ වර්තම අනාගතංසේ ඥානේ පච්චුප්පන්නේසේ ඥානේ විදියට යමක් මූල කර්මස්ථානයේ වාසයේ යමක් රූප ධර්මයක් වශයෙන් අරගෙන භාවනා කරනවා යම් කිසි කෙනෙක් ඒක දිහා හොඳට බලාගෙන ඉන්නකොට අනිවාර්යයෙන් මේකට කිට්ටු කරන්න කිට්ටු කරන්න ආසන්න වෙන්න ආසන්න වෙන්න උත්සන්න වෙන්න උත්සන්න වෙන්න ඒක මේ කලාපයක් බව ගොඩක සමූහයක් බව සමූහාර්ථයෙන් අපි මේක අල්ලගෙන හිටියට ඒ පුංචි පුංචි කොටස් ඇති වෙන ක්ෂණයෙන් නැති වෙනවා. ඒක නිසා මේකේ ගාණ්ඩ තරම් නිත්‍ය දෙයක් නැති බව. මෙහෙව් ඉසුඹුලන්න තරම් චිත්තක්ෂණයක් ඉඩ නොතබා පෙළෙන, පොළන, කම්පන වෙන, චංචල වෙන ධර්මවල කුමනනම් සැපයක්ද? කියලා මේ ඒ වගේ තියෙන පෙළෙන ගතිය වැඩි වෙනකොට නලියන ගතිය වැඩි වෙන්න වැඩි වෙන්න යෝගාචර තියෙනවා මේ තුල සැපක් හොයන්න බෑ මේ තුල තියෙනවා නම් තියෙන පොළන ගතිය නැත්නම් පෙළෙන ගතිය කියලා කියනවා තවන ගතිය තියෙනවායි කියලා බැලූ බැලූ අත යෝගාවචරට මේ දුක දනවන ගතිය සබ්බේ සංඛාරා දුක්ඛා කියන එක තේරෙන්න පටන් ගන්නවා හැබැයි මේ මුළු ලෝකෙම තියෙන සංස්කාර දැකලා නෙමෙයි සිද්ධ වෙන්නේ භාවනා කරන අරමුණට සාපේක්ෂව ඒ අණුව අනිකුත් ධර්ම ඊයේ පහළ වෙච්ච ධර්ම හෙට පහළ වෙන ධර්ම භාවනා නොකර කෙරුවත් කෙනා තුලත් පේන ධර්ම සියල්ලගෙම තියෙන මේකයි කියලා සාමාන්‍ය වශයෙන් සාමාන්‍ය වශයෙන් තේරෙන්න පටන් අර ගන්නවා. ඒ නිසා මේ සම්මස්තන අවස්ථාවේදී ඒ කෙනාට හිතෙන්නේ මම ඔක්කොම දැක්කා වගේ. නමුත් දැකලා තියෙන්නේ නියඳියක් විතරයි. Tamangat අරමුණ විතරයි. හොඳට සුතමේ ඥාන තියෙන කෙනාට මේක තේරෙන්න පටන් ගන්නවා. මේක අතීතයට අනාගතයට හේදුවත් වෙන වස්තුවකට හේදුවත් මේ මන් දැකපු දේ බොරු කරන්න බෑ මේකම තමයි හැමදාම වෙන්නේ කියලා එයා වහ වහ මේක සම්මසර ඥානයක් බවට මග්ගාමග්ග ඥාන දර්ශනයක් බවට ධම්මට්ඨිතියක් බවට යථාව දර්ශනයක් බවට සම්මා දර්ශනයක් බවට එහෙම නැත්නම් පච්චේකාර දර්ශනයක් විදිහට දකිනවා අනිත් ඔක්කොම කරන්නේ මේක වහන්න හදනවා මේක වැරදිලාම ඒලා තියෙන්නේ එහෙම වෙන්න බෑ කියලා ඒ එන ඥාන සැකයක් හරහා බයක් හරහා නීරසකමක් හරහා කම්මැලිකමක් හරහා නිදිමතක් හරහා එහෙම නැත්නම් හිත සැඟවි ගැනීමක් හරහා මේකෙන් කටිපයි. ඉතින් ආධුනික කාලේ යෝගාවචරයා හැම භාවනා කරපු එකක්ම හරි ගිහිල්ලා තියෙනවා. නමුත් මේක පිළිගන්න ලෑස්ති නෑ. එක්ක සුතමේ ඥානෙ මදි. එහෙම නැත්නම් මේ දැකපු දේ සැක කිරීම විනෝදාංශයක් කරන. මේ දකින්න දේට බය වෙන එක විනෝදාංශයක් කරන. නීරස වෙලා කම්මැලි වෙලා. ඒක නිසා සම්මසන ඥාන කියලා කියන්නේ අනිත්‍යපතා භාවනා කරන කෙනෙක්, පෙරපින් තියෙන කෙනෙක්, අසුවිරු ඥාන ඇති කෙනෙක් භාවනා කරනකොට වෙලාවක තේරුම් ගන්නවා මේ භාවනාවේ තියෙන ශ්‍රද්ධා, විරිය, සති, සමාධි පෙළ ගැහුනොත් ඕනම වෙලාවක මේක තියෙනවා. ඒක දිහා බැලුවොත් මේ එකම දෙයක්වත් චංචල කම්පන නොවි නෑ. සියල්ලම වෙනස් වෙමින් පවතිනවා. මේකට අපි කියනවා හුත්වා අභාවතා අනිච්චතා විපරිණාමතා. මොනම දෙයක්වත් දෙසරයක් බලන්න තියෙන්නේ නෑ. ඒ නිසා මේ මහසී ෂැඩෝ ස්වාමීන් වහන්සේ ලියනවා විස්තර සහිතව ඕලාරික ආස්වාසයේ සියුම් බවටපත් වෙනවා කියලා යම් කිසි කෙනෙක් කියනවා නම් ආස්වාසයේ ඕලාරික භවයේ ඉඳලා ප්‍රස්වාසයට මාරු වෙනකොට ඒ ඕලාරික ආස්වාසය දැකපු මිනිහා නෙවෙයි ඒ ගෑණි නෙවෙයි සියුම් ආනපන බලන්නේ වෙන කෙනෙක්. ඒ අතරමැද වෙනස් වෙලා. ඒක බටහිර දර්ශන විද්‍යාව කියනවා එක මිනිහෙකුට දෙසරයක් ගඟට බැලලා නාන්න බෑ. මොකද ඒ ගඟ ගලලා ඉවරයි. පළවෙනි සැරේ බහිනකොට තිබුණ ගඟට නෙමෙයි දෙවෙනි සැරේ බහින්නේ. බටහිර ආසියාකරේ කියනවා ඒ මිනිහමත් නෙමෙයි බහින්නේ. ඊට වැඩි වයසක මිනිහෙක් ඊට පස්සේ පොඩ්ඩකින් බහින්නේ. ඒ නිසා මේ ධර්මතා අතර තියෙන මේ සම්බන්ධතාවයේ මකණ්ඩයි මේ සාමාන්‍ය භෞතික ඥාන තියෙන්නේ. මේ අතර අපි ಜಾති හදනවා, ආගම් හදනවා, සිල්ලංගවල් හදනවා වගේ මේ වහා වෙනස් වෙන සුළු දේ නিত্য කරගෙන සුඛ කරගෙන සුභ කරගෙන ආත්ම කරගන්න මේ ළමා ලෝකේ ඉස්ලාම වතාවට අපි කියනවා කෙල්ලෙක් ලොකු වෙනවයි කියලා එහෙනම් ලිංගික පරිණතිය කියලා භාවනායේ ලොකු වෙන තැන තමයි මේ තේරුම් ගන්න අපි කොච්චර ಜಾති කරලා මේ අනිත්‍යතාවය වහන්න හැදුවත් භාවනා කරලා මේ උපදවාගත යුතු ඥාන වශයෙන් අතීතංසේ ඥාන අනාගතංසේ ඥාන පච්චුපන්නංසේ ඥාන පහළ වෙච්ච කෙනාට තේරෙනවා මේ වගේ තියෙන මේ බිඳෙන බව විනාශ වෙන සුළු බව මේ ලෝකේ තියෙන මොනම ධර්මතාවයකින්වත් පුරුද්දන්න බෑ. ඒක බාහිර ගන්නකම් අපි ඉතින් වක්කාර ගති පහළ වෙනවා නැත්නම් අර ඇත් ගාලේ ඉන්න මංගලහස්ති රාජයාට සිංහනාදී ඇහෙනකොට වගේ මේ අනිත්‍ය භාවයේ වැටෙනකොට කොළබොක්ක එළියට යන්න පටන් ගන්නවා. බඩත් රත් වෙනවා, ඔළුව කැරකෙන්න ගන්නවා, බෙල්ල කඩා වැටෙනවා. පුදුමාකාර සෙල්ලම් ටිකක් තියෙනවා. යුඟ දෙනෙක් කියනවා මේ වාහන වැරදිලා. එහෙම නැත්නම් මේ භූතෙක් ගහලා. එහෙම නැත්නම් මේ හුණියම් කරලා. ඉතින් රැදේ රැමෙද දඟලනවා. මෙහින් භාවනා කරනවා. මෙහින් සත්‍යමත් වෙනකොට නූල් බදිනවා. සෙත් කවි කියනවා. මාර දෙල්ලමක් තියෙන මේ භාවනා ලෝකේ. අනික් කට්ටිය ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ ජොලිය ජීවත් වෙනවා. ඒගොල්ලන්ට නිත්‍ය සංඥාව තියෙනවා ඒකම තියාගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සරුවච්චන් වහන්සේ ලෝකේ පහළ වෙලා සබ්බේ සංඛාරා අනිච්චා කියන සද්ද දෙනකොටම ඒ දීර්ඝායුෂ්ක දෙවිවරුත් බ්‍රහ්මයොත් හෙල්ලිලා උඩ පයින්නවා. ඒ මොකද චාතුම් මහරජිකාවේ ඉන්න ඒ හතරවරන් දිවිගොල්ල ඒ දිවි ලෝකේ ඉස්සලම් පහළ වෙච්ච කට්ටිය. ඒගොල්ලන් තමයි දිව්‍ය ආයු වර්ණ සැප බල ප්‍රඥා වැඩිම තියෙන. ඒගොල්ල තමයි අනිත් ඔක්කොම පස්සේ ඇවිල්ලා පස්සේ මැරලා යනවා. දියෝ මැරෙන්නේ නැහැ චුත වෙනවා. ඉතින් මට කියවෙන වචන ඔය. මේ කට්ටිය අන්තිමටලු මැරෙන්නේ නැත්තම් චුත ඒ නිසා ඒගොල්ලෝ කියනවලු අනිත් පස්සේ ඔක්කොම අනිතය අපි නිට්ටයයි. ඊපතන මේ දෙකෙන් තමයි මේගොල්ලෝ තෙද විහිදවගෙන ඉන්නේ. ඊගාට තව චින්සිට ගියාම සක්කර දේවේන්ද්‍රයා උන්ද හිතාන ඉන්නවා මම තමයි මේකට ඉස්සල්ලාම ආවේ මම තමයි අන්තිමට මැරෙන්නේ. පස්සේ අපකට මැරලා නිසා මම නිට්ටයයි. ඊගාට යාමේ ඉන්න සුයාම දෙයියම දෙයියෝ එයාත් ඉතන මම අයියා කියලා. ඊගාවට නිම්මාන රති වසවත්ති හැම එකෙම ඉන්න කට්ටිය කලින් ආපු කට්ටිය අල්ලගත්තාම ඒගොල්ලෝ අයිතිකාර වෙනවා. ඇමරිකාවට ගිහිල්ලා ඉස්සල්ලාම අල්ලගත්ත කොලම්බස් එයා ලංකා ඇමරිකාව අයිතිවාසිකම් කරන්නේ අර හිතපු සේරම එක්ක මැරුව එක්ක මැරෙන බවට වග බලාගත්තා ඊට පස්සේ ඇමරිකාවේ ඇමරිකන් ජාතිකයයි කියනවා. නමුත් ඊට කලින් හිටිය සතු ඉන්දියන් කාර්යෝ මේ මිනිසුගේ විනාශය නිසා මැරුවට පස්සේ උන් ඇමරිකන් නෙවෙයි. අරය තමයි කියන්නේ අපිට මීගාවට දැන් අපේ ළඟට අපේ රටට එනවනම් වීසා ගන්න ඕන. කාගෙන්ද වීසා ගන්න? මයි ළඟට එන්නේ. මම තමයි මේකට කලින් ආවා. මම තමයි අයිතිකාරයා කියලා මේ හැම අල්ලාගත්ත දෙයක්ම අපි ඒ විදිහට අපි බලයෙන් අල්ලාගෙන හිටියට ඒකෙනත් මැරෙනවා මේ වස්තුවක් නැති මේ බව තේරුම් අරගෙන මේ පූර්ණ තේරුමක් නෙවෙයි සම්මස්සන වශයෙන් අනුමාන වශයෙන් තීරණයකවත් දරා ගන්න මේ ලෝකේ ඉන්න ජනකාන ජනතාවගෙන් 0.01කටවත් පෞරුෂත්වේ නැහැ. ඔක්කොම කරන්න හදන මේ පුපුරණේව පැච් කර කර වෙල්ඩින් කර කර හදා හදා හදා හදා පුරුද්ද පුරුද්ද යනවා මිසක් ඒක හරියට කියනවා මේ කුෂ්ඨ රෝගේ හැදිච්ච මිනිස්සෙක් රත්තරන් ආබන්ලා සරසන්න හදනවා වගේ. ඔකුෂ්ඨ රෝග හැදිච්ච මිනිහට මොන රත්තරන් ආවරණ දැම්මත් කුෂ්ටි ගන්ධත් ආරි තමයි එන්නේ. ඒ නිසා මේ අනිත්‍යත්වයේ මෙච්චර ප්‍රසිද්ධව තියේදී ඒක වහන්න ගත්ත ප්‍රයත්නය තමයි අපි මෙතෙක් කල සංසාරේ ගත කරපු පුතජන ජීවිතේ. භාවනාදී කවදා හෝ මේ උපදවා ගත යුතු ඥාණයට අවශ්‍ය සාධකාවට පස්සේ ආ මේක තමයි මේ කියන්නේ ආනාපානින උදාහරණයක් වශයෙන් ගත්තොත් අනිත්‍යයි. එහෙමනම් අනිත්‍ය වුවත් අනිත්‍ය වෙන්න ඉඩ තියෙනවා. කියලා අනු අනුමාන ඥානට දාලා බලන්න පුංචි පෞරුෂත්වයක් තිබිලා බෑ. ඒ පෞරුෂත්වයෙන් එක ගත්තත් ඒකට එහෙයි කියන්නේ එක එක්කත් මේ ලෝකේ නෑ බුදුහාමුදුරුවෝ ඇර. ආර්යයන් වහන්සේටමක් මිස මේ ලෝකේ අපි ඇසුරු කරන කිසිම කෙනෙක් කැමති නෑ මේ අපි දැකපු දේ ප්‍රත්‍යක්ෂ බවද. ඒගොල්ලෝ කියනවා පොඩ්ඩක් මේ තිල් ටිකක් මතුලන නල්ලි ගහගෙන ඉඳලා බලන්න. එහෙම නැත්නම් මේ මේ ආරක්ෂක මන්ත්‍රයක් කරන් ඔයාලට ඔළුව පොඩ්ඩක් නරක් කරලා තියෙන භාවනා කරන්න කියලා කියන්නේ. භාවනා කරන කෙනාගේ අත්දැකීම කියන්න ගත්තොත් ඒ නිසා මම කරුණා කරලා කියන්න මම මේ තරුණ කොල්ලන්ට ගෙල්ලන්න කියන්නේ භාවනා කරන බවවත් අත්‍යන්ත ලේනෑයෙකුටවත් කියන්න නම් එපා. වෙන්නේ අහේනියක් වයි. කවම කවදාකවත් කවුරක්වත් දන්නේ භාවනාවට අනුග්‍රහ කරන්න. ඕන කෙනෙක් දන්නවා භාවනාවට අරියාදුකම් කරන්න. මොකද මේ මුළු ලෝකෙම හැදලා තියෙන නිත්‍ය සංඥාවයි. ඒ නිසා මේ අනිත්‍ය සංඥාව එනකොට අතීතෙත් මෙහෙමයි අනාගතෙත් මෙහෙමයි මේ බලපු අරමුණත් එහෙමයි අනික් කර්මුණත් මෙහෙමයි කියලා මේ අනුමාන ඥානය ප්‍රත්‍යක්ෂය බිඳුවක් එකක් આવොත් අනුමාන ඥාන 100ක් හමාරක් වෙනවා. ඒ නිසා සමහරු මෙතෙන් ගියාට පස්සේ මේ ප්‍රත්‍යක්ෂය අනුව ගිය අනුමාන ඥාන වලට පණ තියෙනවා. මොකද ප්‍රත්‍යක්ෂේ නැතුවත් අනුමාන ඥාන කරන්න ගියාට පස්සේ එයා මෙතනදී මට සුවිශේෂ ඥාන පහළුණයි කියලා මට දිබ්බ චක්ක පහළුණා දිබ්බ සෝත පහළුණයි කියලා අතීත නාගතයේ දිහා වර්තමානයේ අතහැරලා විශාල ගවේෂණ කරන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් පරිශන කරන්න පටන් අර ගන්නවා අද මුළු භාවනා ලෝකෙම පැටලිලා තියෙනවා. ප්‍රත්‍යක්ෂයක් තියෙනවා. ඥානෙකුත් තියෙනවා. එයා ප්‍රත්‍යක්ෂයේ ඉස්සර කරගත්ත අනුමාන ඥාන නෙවෙයි ගරු කරන්නේ ප්‍රත්‍යක්ෂයේ පැත්තක තියලා කල්පනා කරන්න පටන් ගන්නවා. ඒක නිසා අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඒ සත්‍යවිසුද්ධි සහ විදර්ශනා ඥාන පොතේ සඳහන් කරලා තියෙනවා. මේ සම්මස්සන ඥානය කියන්නේ ඉතිරි පැතිරි වැඩෙන ඥානයක්. හැබැයි කවදාකවත් ඒක ප්‍රත්‍යක්ෂයේ ඉක්මවල අනුමාන ඥාන වලට යන්න දෙන්න එපා. ඒක තමයි මනෝලෝකයක කොටු වෙනවා. කොටු වෙලා මට ඕනම දෙයක් ඕන විදිහට අනුමාන කරන්න පුළුවන් කියලා ඔය හද භාවනා පිටමද ලිවිලා තියෙන පොත්වලින් 99%ක්ම අත්දැකීම් නැතුව නෙවෙයි යම් ප්‍රමාණයක් අත්දැකීම් ඇති කරගෙන ඊට පස්සේ ඒව අනුමාන ඥාන හරහා විස්තර කරනකොට භාවනා නොකරපු එකට කොහොමඩක්වත් අල්ලන්න බෑ මේ මොනසේ අත්දැකලාද මේ කියන්නේ නැත්ද කියලා. ඒක නිසා Taman එතෙන් ගිය දවසේ තමයි තේරෙන්නේ මේ තරම් ගැඹුරක් නැත්තම් මේ වගේ sannivedanaya කරගන්න බැරි කාරණාවක් මේ සරුවච්චන් වහන්සේ අපට දීලා තියෙන්නේ. මේ ධාරිපුත්‍ර සංස අපිට මතු කරලා තියෙන්නේ. ඒ නිසා යම් ප්‍රමාණයකට ධර්ම සම්මර්ෂණය කරන්න කරන්න දිගටෝම එකම අරමුණක් ඇසුරු කරමින් අරමුණේ පුළුවන් තරම් උච්ඡන්නව ආසන්නව සමීපව යන්න යන්න ඒ ධර්මවල තියෙන පෞද්ගලික ලක්ෂණ හරහා පොදු ලක්ෂණ සාමාන්‍ය ලක්ෂණ බලන්න පටන් අරගත්තට පේනවා කොයි අරමුණෙන් ඇතුළට ගියත් ඇතුළට ගියාට පස්සේ එකම සංසිද්ධිය තමයි තියෙන්නේ. කොයි අරමුණෙන් ඇතුළට ගියත් දැන් අපි මේ ශාලාවට තියෙන දොරවල් රාශියක් තියෙනවා. අපි ඒ දොරෙන් ආවත් මේ පැත්ත දොරෙන් ආවත් මේ පැත්ත දොරෙන් ආවත් ශාලාවට එනවා වගේ එන්න ඉස්සෙල්ලා නම් අර පැත්ත උතුරු දොර දිවේ දොරටුව මේක දකුණු දොරටුව මේ පැත්තේ නැගෙනහිර දොරටුව කියලා කීයකි. ආවට පස්සේ ශාලාව එකයි. ඒ නිසා මෙතෙන්ද එනකන් යෝගාවචරය අරමුණු වශයෙන් විනාශ එක්කනේ පිම්බීම හැකිලිම කරනවා එක්කනේ ආශ්වාස ප්‍රශ්වාස කරන තව කෙනෙක් වම දකුණු වශයෙන් කරන කොයි එක කෙරුවා සම්මස්න ඥාන වලට ආවට පස්සේ කොයි එකෙත් තියෙන්නේ වහා ඇතිපෙ නැතු යන ගතිය. ඒක නිසා මේකට දාර්ශනික පැත්තෙන් කියනවා නීතත්ත නෙය්‍යත කියලා ඕනම වස්තුවක මුණක් දෙකක් තියෙනවා. මතු පිට පේන ස්වરૂපය මුදුවට ඇසුරු කරලා බැලුවොත් ඒකේ ඇතුලේ තියෙන ස්වરૂපය. ඒක නිසා කවමදාකවත් මේ මතු පිට තියෙන ඔපේ නෙවෙයි ටිකක් කල් ඇසුරු කරනකොට ඕන දෙයක තියෙන. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපිට හොඳටම බඩගිනි වෙලාවක අපිට හොඳ රසමසලු සහිත ව්‍යංජන සහිත බත් එකක් හම්බ වෙලා අපි එක බත් පිටක් ඔක්කොම දාලා කලවම් කරලා කනකොට ඒ පළවෙනි බත් පිටේ රස අර බඩගින්නේ ප්‍රමාණයට ඕජාවේ ප්‍රමාණයට පුදුමාකාර අපිට ජවයක් ඇති කර දෙනවා මූණට කෙල ලේ ලේ උනනවා කනට කෙල උනනවා දැන් නම් ඔන්න අර තියෙන අහේනි ඉවරයි කියලා යාට ඒ බත් පිට පිළිබඳ විශාල පිටිච්ච ගතියක් එනවා දැන් මෙයාට බත් පිට තියෙන නිසා දැන් දෙවෙනි බත් පිට කනකොට යෂ්නෝ පළවෙනි බත් පිට වගේම මට දෙවෙනි බත් පිටත් රසයි ගුණයි හොඳයි තුන හතර පහ හය බත් පිටි 20ක් විතර කණ්ඩු කරන දැන් ඇති කියලා. අර මෙච්චර ආශාවෙන් පළවෙනි බත් පිට අගය කරපු එකනම බත අයින් කරනවා බලාන යන්න යන්න යන්න යන්න ඒ බත් පිටින් ලැබෙන රසය එන්නේ එන්නේ එන්නේ අඩු වෙනවා. මේ වගේ තන ඕනෑම දෙයක් දිගින් දිගට ඇසුරු කරන්න කරන්න කරන්න ඒකේ මුනත වටිනාකම එන්නේ එන්නේ වෙනස් වෙනවා. වෙනස් වෙලා ගිහිල්ලා මේ මේ වස්තුවක් දිගට දිගට ඇසුරු කරනකොට ඒකේ වෙනස් වීමේ ස්වરૂපයේ වස්තුවෙන් ස්වාධීනව ඕනෙම වස්තුවකට පොදු චිත්ත ධර්මයක්. න්‍යාය ධර්මයක්. බුදුරජාණන්සු මෙන්න මේකයි පෙන්වන්න හදන්නේ. ඒක නිසා කියනවා බඳින්න ඉස්සරලයි බැඳලා පස්සෙයි ඕම් වෙනස් බඳින්න ඉස්සරනම් මණිකට සාර්ධ ඕනේ මණිකට වලලුද ඕනේ ඕන දෙයක් කියන්න මම අරගෙන දෙන්නම් කියලා ඔන්න බහුවෙන්ද දෙන්නම යනවා දික්කසාද වෙන්නේ සමහරුන්ට එහෙම වෙනවා කණ්ණාඩි දාපුවම. කණ්ණාඩි දාන්න ඉස්සෙල්ලා ලව් කරනවා. කණ්ණාඩි දැම්මට පස්සේ අනේ නිකම්ම බූට් එක දීලා පැත්තකට. මොකද යාර හොඳට පේනකොට මේකේ ගණ්ඩ දෙයක් නැහැ. ඉතින් මේක දන්නේ නැති කෙනෙක් මේ ලෝකේ ඇත්තේ නැහැ. කවුරුවක්වත් හිතන්නේ මේක තමයි මේ බුදුරජාණන්සේ පෙන්වන දන මේ බලවෙනි පළවෙනි දකින්නකොට දැකින් ලැබෙන ආකල්පයක්. ඒ වස් ඒ වස්තුවෙන් වෙන වෙන අරුවට යනකොට අර ආකල්ප ස්ථිර කරලා තියන්න මා ඒක එහෙම තමයි කිය. නමුත් ඒ කෙනාම ඒ වස්තුවම ඒ දෙයම නැවත නැවත ඇසුරු කරනකොට බුදුරජාණන්සේ සඳහන් කළ තිනවා ඕනෙම දෙයක් වැඩි ඇසුරෙන් සිද්ධ වෙන්නේ ඒක වටිනාකම බයි. බුදුහාඳුරෝ ඇර. බුදුරජාණන්සේ විතර කොච්චර බැලුවත් වටිනාකම අඩුවක් වෙන්නේ නැහැ. අනිකොත් ඕනෙම දෙයක් වැඩි වැඩියෙන් ඇසුරු කරන්න ඇසුරු කරන්න ඒකේ තියෙන ගුණේ අඩු වෙලා යනවා. අපි මේකට නොකරන නොවෙන්න තමයි එකම වස්තුව දෙසරයක් බලන්නේ නැතුව අපි විවිධ මට්ටම් වලට මාරු කර කර මාරු කර කර යන්නේ. ඒ නිසා සම්මසර ඥානෙට එන්න යෝගාවචරයා එකම වස්තුව බොහෝ කල් ඇසුරු කරලා තියෙනවා. ඇසුරු කරනකොට එන මේ කම්මැලිකම, නීරසකම, ඒකාකාරීකම භාවනායේ දියුණුවක් බව දැනගෙන මේ කම්මැලිකම දැනගෙනම නීරසකම දැනගෙනම ඒකාකාරීකම දැනගෙනම හිත සංගවි ගන්න ගතිය දැනගෙනම ඒතියෙද්දි මේ අරමුණ ඇසුරු කරනවා කියන එක එසේ මෙසේ කෙනෙකුට කරන්න බෑ. භාවනාවට එන 90ක් මෙතෙන්දී හැලෙනවා. මොකද ඒගොල්ලෝ කියන්නේ මේ දුක නැති කරන්නේ අපි භාවනා කරන්නේ බයම්මල අත්තුලවන්නේ මේ බලන එකේ තව දුක වැඩි වෙනවා. දැන් මේ ආනාපාන කරන එකක් දුකක්. ඊට මිට වැඩි හොඳයි ගෙදර ගිහිල්ලා බට්ටියක් කාලා බුදිය ගන්න එක. ඒ නිසා බර ගානක් මේ භාවනා පිළිබඳව යථාර්ථය දන්නේ නැතුව භාවනාට එනවා දුවගෙන. නම කාටක පවත්තන්න බෑ. පවත්තන්න බැරි මොකද? ඒ ඇත්තු මේ ඇත්ත පිළිගන්න කැමති නැහැ. වස්තුවක් දැස බලන ඉන්නකොට අපි ආනපාන දැස බලන ඉන්නකොට ආනපානේ ආකාර වෙනස් වෙනවා සටහන් වෙනස් වෙනවා. ඉතින් නඩු. ඉතින් නඩු. බුදුරජාණන්සේ සඳහන් කරන මේ ආකාරයන්ගේ වෙනස් වීම සහ සංඨානවල සටහනවල වෙනස් වීම තමයි අනිත්‍ය ලක්ෂණය කියන්නේ. ඕක තව තවත් වෙනස් වෙන ස්වරූපයට බලන්න. විනාශ වෙන සූර්යයට බලාන බලාන බලාන ඇතුළට ගියාට පස්සේ ඕනම කෙනෙකුට තේරෙනවා මේ මතුවෙන ආනාපානතින ස්පර්ශය අරගන්න උණුසුම් ගතිය ඇති කරගන්න සීතල ගතිය බලන්න හැපෙන ගතිය බලන්න මුදුවට ලං වෙලා බලනට ඒවා පුංචි පුංචි වශයෙන් ඇති වෙමින් නැති වෙමින් ඇති වෙමින් නැති වෙමින් පවතිනවා පිම්බි මෑකිලින් බැලුවත් ආනාපාන බැලුවත් මතු පිට බැලුවොත් නම් දෙකක් වුණාට ඇතුළතට ගිහිල්ලා බලනකොට දෙකේම තියෙන්නේ එකම වායෝ පොට්ටබ්බ ධාතුව. වායෝ පොට්ටබ්බ ධාතුව දැකපු කෙනාට තේරෙනවා මේ වායෝ පොට්ටබ්බ ධාතුව බුදුහාමුදුරුවෝ දකින්න ක්‍රමයට තමයි මාත් දකින්නේ. වායෝ පොට්ටබ්බ ධාතුව දැකීමේදී ගෑනු ගති පිරිමි ගති කියලා එකක් නැහැ. වායෝ පොට්ටබ්බ ධාතුව දැකීමේදී උගතන උගත කියලා වෙනසක් නැහැ. වායෝ පොට්ටබ්බ ධාතුව දකින්නකොට පින් ඇති කෙනා පින් නැති කෙනා කියලා වෙනසක් නැහැ. ඒක නිසා මේක ඇති හැටිය දකින්නකම් එහෙම නැත්නම් ඒකේ නටන්න පුළුවන් ඔක්කොම විස්පර්ලි බලාගෙන එකකටවත් සැලෙන්නේ නැතුව දිගට ගියොත් ඒක පිරෙන වෙලාව තමයි ඒක පරිපූර්ණත්වයටපත් වෙනවා තමයි සම්මස්තර ඥානය කියන්නේ. එයාට තේරෙනවා කොයි වෙලාවෙ බැලුවත් මේ අරමුණේ තියෙන්නේ මේ ගතිය. නමුත් මේ බලලා මේ අනිත් පැත්ත බැලුවොත් මේක පේන්නේ නැහැ. නැවත නැවත අසුරු කරනකොට තමයි මේක වෙන්නේ. ඒක වුණත් පෙනුනට ඒක වසල්න වසණ්ඩයි කෙලස් තියෙන්නේ. මාර ධර්ම තියෙන්නේ. අපේ ගොඩ පෙරක දොරකම් තියෙන. ඒ තියෙද්දිත් ඒක දිහා දක්නාසුළු ඒ කියන්නේ අනිත්‍ය දක්නාසුළු මේක බලනවා කියන්නේ පේන්නේ ඒ මනුස්සයා නිවන් දැකලා තියෙන්න ඕනේ වස්තුක අනිත්‍ය දක්නාසුළු භාවනා කරා. නිවන් දැකපො නැති කෙනෙකුට කවදාකවත් අනිත්‍ය දක්නාසුළු භාවනා කරන්න බෑ. මේ නිසා සරුවචනාංශය කියලා පෙන්නලා තිනවා චතුරාර්ය සත්‍යයේ දුක දුකට හේතුව නිරෝධය Nirodhe ඇති කරන මාර්ගය. අපි මේ Nirodhe ඇති කරන මාර්ගයට න්‍යායානුකූලව වැස්සට යමක Nirodhe Taman වශයෙන් දැකපු නැති කෙනාට නිරෝග මාර්ගය කවදාකවත් වැටෙන්නේ නැහැ. නිසා මතක තියාගන්න නිවන් දැක්කට පස්සේ තමයි නිවනට මාර්ගය වැටෙන්නේ. එහෙනම් අපි ලෑස්ති වෙලා ගියොත් අනිත්‍ය දකින්න සුළු ස්වභාවයට දකින්න පුළුවන්. නමුත් දකින දකින දේ නিত্য කියන ස්වභාවයෙන් නැත්නම් අනිත්‍ය දකින පැත්තට ගියොත් මේ ධර්මයේ පෙනුනට එයා ඒකට පිළිගන්නෙත් නැහැ. ඒ අනුව එයාගේ වෙනසක් ඇති වෙන්නෙත් නැහැ, තීරණයක් වෙන්නෙත් නැහැ. ඒ නිසා කවදාද අපි භාවනා කරලා කරලා කරලා කරලා මේ ආස්වාස ප්‍රසවාසයට හිත යොදනකොට මේක මේ පේන සටහන මේ ආකාරය වහා වෙනස් වෙන සුළුයි. ඒ නිසා එන ඕනම සටහනක් එන ඕනෙම ආකාරයක් දැක ගන්නාසුලුවට භාවනා කරනනම් ධර්ම ස්ථිතිය ලැබලා තියෙනවා. සතිපට්ඨානෙ ඇති වෙලා තියෙනවා. එන ඕනෙම දෙයකට ලෑස්තිලා යන්න ඕනේ. අන්නේ ලෑස්ති වෙලා යන ගතිය භාවනාවෙන් හම්බෙන එකක් නෙමෙයි ඒක සුතමේ ඥානෙ ලැබෙන්නේ. බණ ඇහිමෙන් ලැබෙන්නේ. ඒ සූදානම නැතුව ඇත්ත පෙනුනත් පිළිගන්න කැතුනේ. ඒක නිසා අපිත් බුදුන් දකින්න ඇති තවත් නూరుට යන්නේ ඉන්න ඇති ඒ ඒ උනට අපි තාමත් සංසාරේ ඒ මොකද මේ කියන දේ බලන්න නෙමෙයි බලන්නේ ඒ ඒ දේ දක්නා සොය සමේක උප්පාදේ තබ්බ ඥානයක් තියෙනවා මේ භාවනා කරනකොට මේ පේන ආනාපානෙ බිම්බිම හැකිලිම ගත්තත් වම දකුණ ගත්තත් ඒක හැම ස්වરૂපයක්ම වෙනස් වෙන්න ඉඩ තියෙනවා හැම තටහනක්ම වෙනස් වෙන්න ඉඩ තියෙනවා කියන මේ පුලුල් බව ආවනම් ඒ ගතියට කියනවා තාදී ගුණය කියලා. නොසැලෙන ගතිය කියලා. අෂ්ටලෝක ධර්මේ කම්පාණ වෙන ගතිය කියලා. අපි මේ දවස් තුනේ භාවනා, හතරේ භාවනා, පහේ භාවනා, භාවනා පන්ති 6 7 8 8 කරනකොට මෙන්න මේ සූදානම් ගතිය තමයි වැඩි කරන්නේ. ඕනම ස්වරූපයක් ආනාපානේ ගන්න පුළුවන් ඕනම සටහනක් ගන්න පුළුවන් කිසිම දෙයකට චෝදනා කරන්න එපා චෝදනා කරපු ගමන් අපි මේ ධර්මීය විවරණේ වෙන ගතියට මූණට කියලා ගැහුවා වෙනවා. උනෝතරයක් කරා වෙනවා. අනදර කරා වෙනවා. ඒ නිසා මේ සම්මසන ඥාණයට අවශ්‍ය අඩුම කැඩුම මේ හැම කෙනෙක් ගාවම තියෙනවා. පිළිගන්න කැමති නැතිකමයි තියෙන්නේ. ධර්ම ඒ විදිහට දකින්න සූදානම් නැති නිසා ඒ ධර්ම ඇවිල්ලා මුසුප් වෙලා පවු යනවා. නිසා කවදා හෝ භාවනා කරන කෙනා නිවන අරමුණු කරගෙනම භාවනා කළොත් සම්මසන ඥාණයට යනවා. අපි භාවනා කරන්නේ මේ දැනුම වැඩි කරගන්න, ලෙඩ අඩු කරගන්න, මානසික අසහන නැති කරන්න කියලා මේ පිස්සු ලෝකයක් නේද තියෙන්නේ. එවැනි ලාමක, එවැනි පාටු අදහසකින් මේ සා විශාල නෛර්යානික සද්ධාර්මත් එක්ක දෙල්ලම් කරන්න හදනවයි කියලා කියන්නේ ඔය 66000 කරන්ට් එක වගේ අතින් අල්ලන්න හදනවා වගේ වැඩක්. කරුණාකල සෙල්ලම් කරන්න එපා. මේ භාවනාව කරනවා නම් බලන්න මම මේ භාවනා කරන්නේ මොනව ලබා ගන්නද කියලා. ඒ සරුවචනවංශ ඉන්න කාලෙම පොඩි කෙල්ලෝ ගොඩාක් යනවලු විසාකාවත් එක්ක සිල් ගන්න. ඉතින් විසාකාට සාධාරණ සැකයක් තියෙනවා මේ කෙල්ලෝ සිල් ගන්නේ මොකටද කියලා. ඉතින් කෙල්ලෝ ටික එක්කෙනෙක් කතා කරලා මොකටද සිල් ගන්නෙ කියලා. කළු මට අවුරුදු 16 වෙනකොටම පුරුෂයෙක් ලැබෙන්න කියලා හිතාන තමයි මම මේ සිල් ගන්නේ. වැඩි පස්සට ගියාට පස්සේ ඔය කසාද බඳට ඉතින් වැඩක් නැහැ දැන් තියෙන ක්‍රමයේ හැටියට හොඳටම කොහො කොහො වෙලා කසාද බඳින්නේ. ඒ කාලේ තියෙන 16 වෙනකොටම බඳින්න ඕන. ඔන්නේ කියා. අනිත් එකේ කියනවා මම බඳින මිනිහා වෙන ගෑණියක් බලා තියා බලන්න නැති වෙන්න හිතාගෙනයි මම මේ සිල් ගන්න කියලා. තව එකක් කියනවා මම මේ දිවි ලෝකේ යන්න බලන්න සිල් ගන්න කියලා. ඉතින් විසාකාව කල්පනා කරනවා මේ තරම් නෛර්යානික ශ්‍රී සද්ධර්මික මිනිස්සු හැසිරෙන්නේ මොකක් අපේක්ෂා කරගෙනද? ඒ අපේක්ෂා කරන තැනට යනවා. අද බෝධි පූජාවල් දෙන ප්‍රදේශයේ බලනකොට මොනවද බෝධි පූජා දෙන්නේ? බබෙක් හම් වෙන්නේ. නැත්නම් රට යන්න පීස් වීසා හදාගන්න. එන්ද මට ඉංග්‍රීසි ඉගෙන ගන්න. අනේ ඔය බෝධියේ නිකන් හරි ඥානයක් තියෙනනම් බෝගහ ඉනාවේ. අනේ මේ බුදුහාමසෝතේ මේ නෛර්යානික සද්ධර්මයේ මේ කටබඩ වඩා ගන්න හදාගෙන තියෙන හැටි මේ චෝදනාව අබෞද්ධයන්ට නැහැ. මේ චෝදනාව අබෞද්ධයන්ට නැහැ. මේක තියෙන බෞද්ධයන්ගේ තියෙන තකතිරුකම මෙතන පන්නනවයි කියලා කියන්නේ සම්මස්සන ඥානිය ළඟට එනකම් අපිට ගොඩාක් පෞද්ගලික પરමාර්ථ තියෙනවා. සම්මස්ස ඥානෙන් යහට එකයි પરමාර්ථය ඇත්ත ඇති ඇටියෙන් දැනගැනීම. ඒ සඳහා පැමිණෙන සියල්ල බාර ගන්න නැතුව ඇති හැටිය දකින්න බෑ. එනිසා යෝගාවචරයේ තියෙන චෝදනා එහෙම නැත්නම් සැක එහෙම නැත්නම් කියනවනම් බය චකිත ගති වෙනුවට ධර්මයේ ශ්‍රද්ධාව පහළ වෙන්නේ මේන්න මේ කියන අතීතංසේ ඥානය අනාගතංසේ ඥානය සහ පච්චුප්පන්නංසේ ඥානය තියෙන කෙනාට විතරයි. අනිත් ඔක්කොමලා කොච්චර භාවනා කරත් මොනවද දැක්කත් දකින්න දකින්න හැමදේම තැක කරනවා. ඒ නිසා මේකට කියනවා කාංකා විතරණ විසුද්ධි කියලා. ඔය මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය තියෙනවා සැක සංකා දුරු කරන්න. ඒ මොකද ආනාපානයට 11 ආකාරයක්ම තියෙන පුළුවන් කොයි ආකාරයක් ගැලපෙනවා. පිම්බීම හැකිලිමටත් ඔය 11 ආකාර මෙතන ඔක්කොම කැපයි. වම දකුණු වශයෙන් ගත්තනම් චක්මනේදී ඒත් කැපයි. වේදනාවෙත් 11 ආකාරයක් තියෙනවා සංඥාවෙත් 11 ආකාරයක් තියෙනවා සංස්කාරවලත් 11 ආකාරයක් තියෙනවා විඥාණෙත් 11 ආකාරයක් තියෙනවා මේ මතුවෙන හැමදේම වෙන්න ඇරලා මේ දේශ බලාන ඉන්නවා කියන එක තමයි අපි මේ දහසක් වැඩි කරමින් පුරුදු කරන්නේ. මතුවෙන දේට කවදාකවත් විරුද්ධ වෙන්න එපා. විරුද්ධ වෙන්න අයිතියක් අපට නැහැ. මේ මතුවෙන්නේ හේතු ප්‍රත්‍ය ඇති වෙනකොට මතුවෙන. හේතු ප්‍රත්‍ය නැති වෙලා නැති වෙන. ඒක කවුරුත් කරන දෙයක් නෙවෙයි. ඒ ලෝකී න්‍යාය ධර්මය. චිත්ත නියාමයක්. ඉතින් මේ ආනාපානේ හරත් ওই චිත්ත නියාමයේ අල්ලන්න පුළුවන්. පිම්බීම ඇකිලිම අහල්ලා පුළුවන්. වම දකුණ කියලා ධක්මණෙන් අල්ලන්නත් පුළුවන්. අනිකුත් අත නමනකොට අත දිගානකොට රූප, ශබ්ද, ගන්ධ, රස විඳින හැම වෙලාවකම මේ ඔක්කොගෙම තියෙන මේ මතුවෙන ධර්මතා ගොරෝසු දේ සිවුම් වෙනකන් එකම දේ නෙවෙයි තියෙන්නේ ඒක එකක් මේක තව එකක්. ඒක බලන දෙන්නත් දෙන්නේ. මේන්න මේ විදිහට මේ සම්මර්ෂණය කරන්න පුළුවන් ගතිය නැත්නම් ඇති ඇති දකින්න පුළුවන් ගතිය යම් කිසි කෙනෙකුට එනවනම් යා කවදාවත් නාකි වෙන්නේ හැමදාම වර්තමානයේ ජීවත් වෙන්නේ මේ මනසට නාකි වෙන්න ඕන කමක් නාකි වෙන්න බෑ. අපි මේ නාකි වෙන්නේ මම මේ ඕලාරික ආනාපාන දැකපු මමමයි ඒ සිවුම් ආනාපාන දැම්මේ කියන යටි හිතේ අපි ළඟ තියෙන ගැල්මක්. ඒ ගැල්ම නාකි වෙනවා. ඒක ප්‍රകൃතියක් නෙවෙයි. ප්‍රകൃතිය නම් නිකමට හිතනද කවදා හරි අපේ ජීවිතයේ දිව දික් කරන්න කියලා ලුණු කැටයක් තිබ්බ වෙලාවක අපිට ලුණු රස වැටෙහිච්ච හැටි. ඊට අවුරුදු ගාන රසේ ආය ලුණු කැටයක් තියලා බලන්න ලුණු කැටේ වෙනසක් වෙලා තියෙනවා කියලා රසේ. ඒකල අහන්න මේ ලුණු කැටයක් දිවේ තිබ්බම ගෑනුන්ට එක රසයක් පිරිමින්ට එක රසයක් තියෙද කියලා. එහෙම නැත්නම් එදා දැකපු ලුණු රසේ බලන අත්දැකීම වයසට යනවාද කියලා බලන්න. කවදාවත් නැහැ. ඉතින් එහෙව් එකේ අපි මේ හදාගෙන තියෙන කතන්දර දිහා බලනකොට මේ සම්මසන ඥානීය මට්ටමටවත් සුතමේ ඥානේ නෑ. එහෙම නැත්නම් ඒක හරියටියට මේ උපදවාගත යුත්තේ මොකද්ද කියලා දන්නේ නෑ. ඒ වුණත් මේ සම්මසන ඥානෙ ළඟට ඇවිල්ලා පටලවා ගත්තත් පිනක්. මෙතෙන්ට ඇවිල්ලා අනාගත්තත් පිනක්. ඒ මොකද මේක පින් ඇතියත් අන්න විතරයි මෙතෙන් එන්න පුළුවන්. ඒ නිසා යම් දවසක අපි හිතමු මේ ආනාපානේ භාවනා කරනකොට ලැබෙන අත්දැකීමම අච්චට මෙච්චර නම් මෙච්චට කොච්චරද කියලා අපේ අනුපාත ක්‍රමයක් අපිට අංක ගණිතය උගන්වනවනේ 100ට 10යි නම් 220යි. ඒක නියතයක්. ආන්නේ වගේ මේ ආනාපාන මෙහෙමනම් පිම්බීම හැකිලිමත් මෙහෙමයි ආදී වශයෙන් මේ අනුමාන ඥාන යම් කිසි කෙනෙකුට පහළ වුණා නම් මේ ධම්මට්ටි ඥානෙ පහළ වුණා නම් ඒකෙදි කියලා තිනවා ඒ කෙනා චුල්ලසෝතාපන්න කියන නම පසු කාලීන ආචාර්යවරු දීලා තියෙනවා. යා සෝවාන් වෙනවා ෂුවර් එකට. මෙහෙම නැත්නම් සෝවාන් වීමේ ලකුණු ටික තමයි ඔය පෙන්වන්නේ. එයාට කියනවා ඉමිනා ඥානයෙන් පන සමන්නාගතෝ විපස්සකෝ විපස්සනා ඥානය කරලා මෙතෙන්ට යම් කෙනෙක් ගියා නම් මේ දකින්න දේ අනුව මුළු ලෝකෙම මේ තරමයි ඔක්කොම අනිත්‍යයි ඔක්කොම දුකයි ඔක්කොම අනාත්මයි කියලා සංක්ෂිප්ත වශයෙන් හෝ තේරුම් ගන්න පුළුවන් නම් ඒ කෙනාට කියනවා බුද්ධ ශාසනයේ ලද්දස්සාසෝ බුද්ධ ශාසනයේ අස්වසිල්ලක් ලත කෙනෙක් කියලා. ශාසනික අස්වසිල්ලක් ලද කෙනෙක් ලද්ද පටිච්චෝ එයාට පිහිටි පිහිටි ආධාරයක් තියෙනවා. යන යන ඕන තැනක මේ ධර්මය ඔප්පු වෙනවා එයාට. අනිත්‍යයි කියලා දැකපු එක උදේ බැලුවත් අනිත්‍යයි, දවල් බැලුවත් අනිත්‍යයි, කවුරු දිහා බැලුවත් අනිත්‍යයි කියලා Tamanට වස්තු වල නෙවෙයි ප්‍රතිෂ්ඨාව තියෙන. දැන් මේ වස්තු වල වෙනස් වීම කියන ධර්මතාවයේ මත ප්‍රතිෂ්ඨාවක් ලැබිලා තියෙනවා. නියත ගතිකෝ කවදාකවත් යා ඊට පස්සේ අපායට යන්නේ. යා ඊට පස්සේ යන්නෙම ඊටදී උසස් තැනකට. ඒ නිසා මෙතෙන්ට පත්වීම පවා චුල්ලසෝතාපන්න කියන නම දීලා තියෙනවා. හැබැයි යෝගාවචරය මේ විපස්සනාවට බැසගත්ත විතරයි. අපි දුරදිග ගිහිල්ලා නැහැ. විපස්සනාට සුදුස්සෙක් කියලා. ඒ නිසා මෙතෙන්ට එනකන් ඥාන කියනවා ආරද්ධ විපස්සකයාගේ ඥාන. නැත්නම් විපස්සනාට පදනම විතරයි තාම සකස් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ආ දකින දකින වෙලාවේ, අහන අහන වෙලාවේ, ගන්ධ රස පහත බලන හැම වෙලාවෙම හිතන, මතන, පිඳින, සංඥා ගන්න, සකස් කරන හැම වෙලාවෙම දන්නවා මේ සකස් කරාට මේක අනිත්‍යයි. ඒ කියනවා වැල්ලි ලස්සන මාලිගාවක් හැදුවට පොඩි ළමයි කට්ටියම කියලා පවුල මේක තුලා වැල්ලේ වැල් ලස්සන වැලි මාර්ගාවක් හැදුවට මේක අගන නිර්මාණයක් වුණාට රැල්ලක් આવොත් මේක කැඩෙනවා ආයෙ ගැන කතා කරන දෙයක් ඇත්තේ නෑ ඒ නිසා මේ නිර්මාණය මගේ කියාගන්න යනවනම් ඒ තරම් අමනෙක් ඉන්නවද කියලා බලන්න මේ වැල්ලේ හදපු නිර්මාණය වැල්ලට කැඩෙන නිර්මාණය මේ මම කරපු නිර්මාණයක් කියලා කියන්න තරම් තටමන එකෙක් ඉන්නවනම් මේ ලෝකේ බුදුආමර සඳහන් කරලා තියෙනවා ඒ තරම් අමනෙක් ඉන්නවද කියලා ඒ නිසා බුදුසසුන් කියනවා සබ්බේ ධම්මා නාලං අබිනිවේධාය. මේ ලෝකෙ තියෙන කිසිම ධර්මයකට රිංග ගන්න එපා මේක මම කියලා. කිසිම ධර්මයකට රිංග ගන්න එපා මේක මගේ කියලා. මේ කිසිම ධර්මයක් කියන්න එපා මගේ ආත්මය කියලා. ඉතින් ශක්‍ර දේවේන්ද්‍ර ආපු විලාක බුදුජානනාංශේ ඒ ශක්‍රදේ යාගේ පුරාජේරෝ කියනකොට බුදුජානනාංශේ නිකමට කියනවා සබ්බේ ධම්මා නාලං අබිනිවේධාය. මේ ලෝකෙ මඩ පේන්නේ නැහැ ශක්‍ර දේවේන්ද්‍රේ බැස ගන්න හුතු ධර්මයක්. රිංග ගන්න තරම් වටින ධර්මයක් මගේ කියා ගන්න වටින ධර්මයක් කියනවා ඉතින් වැඳලා පතින් පතින් පතින් පතට යනවා ටික දවසක් ගියාට පස්සේ ඔන්න ගොයියට මතක නැහැ ඕක ඊට පස්සේ මේ මේ විශ්වකර්මේ මවලා දෙනවා ওই වයිජාන්ති ප්‍රාසාදය ඉතින් මෙයා වයිජාන්ති ප්‍රාසාදේ විවෘතකරනද විශාල සංගීත සම්දර්ශන තූර්ණාද දිව්‍යාංගනාව ඔක්කොම ලැහැත්ති කරගෙන මේ හින්න උත්සවයකට ලෑස්ති වෙලාවේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ වඩනවා ඒ තාවතින්සෙට. දකින්නකොටම සත්‍ය දේවයේ ඉස්සරහට කියලා කියනවා නිදුකානන් වහන්සේ වඩිනු මැනව. අපිට ඔබ වහන්සේ වගේ කෙනෙක් දකින්න හම්බෙන්නේ කලාතුරක ඔබ වහන්සේගේ වැඩිම මංගලයි. මේක ස්වාගතං. ඉතින් මේ ඔක්කොමලා ඉන්න අනික කටි ඔක්කොමලා දැන් සක්‍ර දේවේන්ද්‍ර අනුව මුගලන් ස්වාමීන් වහන්සේට ගෞරව කරාට පස්සේ සක්‍ර දේවේන්ද්‍ර කියනවා අද අපිට උත්සව දවසක් නේ ස්වාමීන් වහන්සේ අද අපි වෛජයන්ති ප්‍රාසාදේ විවෘත කරනවනේ පොඩක් යන්ද වටේට කියලා. ඉතින් දැන් ඔක්කොම දිව්‍යාංගනාව පිරිලා. මේක ඇක්චුලි තූර්ය නාද ඔක්කොම තියෙන අතරතුර දැන් සක්‍රදීමේ වටේ ඇවිද ඇවිද පෙන්නනවා මේකේ පුරාජීරෝ. පෙන්නකොට මුගලන් ස්වාමීන් වහන්සේ කරන්නේ මේ මුළු වෛජයන්ති ප්‍රාසාදයේම දූපතක් මැද තියෙන ගොඩනැගිල්ලක් බවට පත් කරලා විශාල සාගරයක් වගේ පටේම අවනවා. මෙවට පස්සේ දැන් වයිජාන්ති ප්‍රාසාදයේ තියෙන වතුරේ. ඊට පස්සේ වම් වම් මාපටැංගිල්ලෙන් පයින්කක් අන්නව වයිජාන්ති ප්‍රාසාද මේක හෙල්ලෙන්න පටන් අර ගන්නවා වතුරේ පාවෙලා. දැන් දිව්‍යාංගනාව බෙල්ල කඩාන වැටෙනවා World Trade Center එකට බෝම්බ ගැහුවා. දැන් තූර්ය නාද මොකුත් නැහැ. එන කලබල තියෙනකොට සාක්‍ර දේවේන්ද්‍රයා උඩින් බලනකොට කියනවා ඔබට බුදුහාමුදුරුවෝ කිව්ව නේද මේ කිසිම දෙයක් ගෙවදින්න තරම් වටින ධර්ම නැහැ කියලා. දැන් ඔබ කොහෙද ඉන්නේ? දැන් ඔබම හදාගත්ත වෛජාජ්‍ය ප්‍රාසාදයට ඔබ රිංගගෙන ඒකට මේ ගෙවදින්න තියෙන උත්සවයේ මේක පොඩ්ඩක් හෙල්ලෙනකොට පේනවනේ ඔබ හදපු නිර්මාණය හෙල්ලෙනකොට ඔබ හෙල්ලෙන හැටි. ඉතින් සාපේ දරුවෙක් මරනකොට අපිට පුදුම දුකයි මොකද මගේ නිර්මාණය නැති වෙනකොට මගේ කැලලක් නැති වෙනවා වගේ. මම දාඩිය මාතෙන් හැම කරපු දෙයක් ගිනි ගන්නකොට වතුරට ගහගෙන යනකොට පුදුම දුකයි. මේක හරියට මයිත් එක්ක ඇවිල්ලා මයිත් එක්ක අනේකක් වගේ මට පේනවා. අනේ ගණන්කාරකම් හයිය තියනකම් ආඩම්බරකම් නිලයේ තියනකම් මේ ඔක්කොමකම් මෙලොවින් යනකම් අපිට ඒක මතක නෑ මේ පොඩ්ඩ හෙල්ලෙනකොට මේ රිංගගත්ත තරමට රිංගගත්ත තරමට ඒකට පොඩි හුලඟක් වදිනකොට ඒක පොඩ්ඩක් අවපාට වෙනකොට පුදුමාකාර බයක් ඇති වෙනවා නිසා සම්මතන ඥානයේ දක්වා ගිහිල්ලා මේ ධම්ම ටීතිය පහළ වෙන එකනට හෙල්ලෙන්නේ නැත්තේ නෑ. එයාටත් හෙල්ලෙනවා. එයා දන්නවා යකඩ මල්ලට කුල්ලෝ ගැහුවනම් හාල් මල්ල නොබල විසිකර කියලා. හාල් මල්ල යකඩ මල්ල ජීදි කවුරු හරි කිව්වොත් මේ යකඩ මල්ලට ගුල්ලෝ ගහලා කියලා අය හාල් මල්ල ඔබල බලන්න දෙයක් නැහැ නේ. ඔක නොබල විසිකරනවා. ඒ නිසා යාට දුක නැත්තේ නැහැ. නමුත් යා දන්නවා මේ දුක. මම මේකට රිංගගත්ත තරමට තමයි දුක. මම මේක ආඩම්බර වෙච්ච තරමට තමයි දුක. මම මේ ගැන පුරාජීරු කතා කරලා තියුණු තරමට තමයි දුක. ඒ නිසා මේවා ලෝකෙ සිද්ධ වෙන දේවල්. මට විතරක් වෙන දේවල් නෙවෙයි කියලා මේක පොදු ලක්ෂණය බලන්න දානවනේ. මේ හැම වස්තුවකටම ආවේනික පොදු ලක්ෂණය තමයි අනිත්‍ය භාව. හැම වස්තුවකටම ආවේනික පොදු ලක්ෂණයක් තමයි දුක. අපි බලාපොරොත්තු වෙන දේ නෙවෙයි හම්බෙන්නේ දුකක් කියලා. මේක පිළිගන්න බැරි නිසා අපි භාවනා කරන්නේ නිවන් ලබන්න නෙවෙයි. අපි භාවනා කරන්නේ මේ අර විසාකාවගේ එක්ක පිටිපස්සේ ගිය උපාදකම්මලා වගේ අවුරුදු 16 ඉඳන් මට ස්වාම පුරුෂයෙක් ලැබෙනවනේ. ලැබෙන ස්වාම පුරුෂයා වෙන ස්ත්‍රීන් දිහා බලන්නේ නැතුව ඉන්නවනේ. ඒකෙන් මරණයට පස්සේ මට දිවි ලෝකේ යන්න නැත්තම් ඒ වගේ මේ එක එකනා භාවනා කරන කාරණා දිහා බැලුවොත් ඒක බල්ල බිමට දාපු බත් කන්නේ. නමුත් ඒ මිලින්ද පඤ්ඤා ප්‍රශ්නයේදී ඒ නාගසේන රජුරුවන්ගෙන් අහනවා මේ මිනිදු රජතුමා ඔබතුමා දැන් අද මේ තරම් ඥානයක් ලබාගෙන මේ තරම් දැනුමක් ලබාගෙන මේ තරම් උජාරුවට මේ බුද්ධ ධාතනිය ගැන කතා කරන්නේ පැවිදි වෙනකොටම දැනගෙන හිටියද මම මේ කරන්න ඕනේ කියලා මම ලබන්නේ නිවනට කියලා නෑ නෑ මන් දන්නේ පැවිදි වෙන කාලේ අම්මා ගිහිල්ලා මේ කේන්දරේ වාඩි වෙලා කියලා වන්තරට බාර දුන්නා මිසක් මට ඕනකමක් තිබුණේ නෑ පැවිදි වෙන්න. එහෙනම් ඔබ අතර කවදද මේ නිවන් දකින්නයි පැවිදි වෙන්නේ කියලා දැන මම ඊව දන්නේ ගියාට පස්සේ ආමුදු ඉදලා දිලා කිව්වා අතු ගාපන් කියලා. පඩිකවන්තිල කිව්ව හොදපන් කිය. මං ඉතින් ඔය කර කර හිටියා මං දැන් ඊට පස්සේ හාමුදුරුවෝ කිව්වා සාමනීර වෙන්න ඕන කියලා මං දන්නේ මං සාමනීර වුණා. ඊට පස්සේ දැන් ඔහොම ඉතලා හරියන්නේ නැහැ පොත කියවපන් දැන් නැත්නම් උපසම්පද වෙයි. උපසම්පදත් වුණා. උපසම්පදත් ගොඩාක් කල් ගියා. මේ පැවිදි වුණේ භාවනා කරන්න කියලා දැනගන්න. අද ඉන්න උගා කාමුදුරට තාමවත් මතක නැහැ. තාමවත් මතක නැහැ මේ පැවිදි වුණේ හුදකලාව සඳහා කියලා. පැවිදි වුණේ කායි විවේකයේ සඳහා කියලා. පැවිදි වෙලා මේ කරන වැඩ දිහා බලනකොට. ඒ කරලා ගොඩාක් කල් යනවා. මේ සම්මස්න ඥාන මට්ටමට එනකන් මේ භාවනා කරන්න මේ ලාමක තුප්පහයි පහත් අදම නීච ප්‍රාර්ථනා සඳහා නෙවෙයි කියලා තේරුම් ගන්නද තේරුම් ගන්න ගන්න ගන්න ගන්න සැක නැති වෙනවා. අන්න එතකොට තමයි බුදුහාමුදුරුවෝ පේන්න පටන් ගන්නේ. ධර්මයේ කියන එක මොකද්ද කියලා තේරෙන පටන් ගන්නවා. එතකොට ධර්මයේ දකිනකොට බුදුන් දකිනවා. ඒක නිසා තමයි මේ ආනාපාන සති භාවනා කරනකොට ඒක එහෙම වුණා කියලා දඟලනවා නම් ඒ කියන්නේ ආනාපානට රිංගලා. ඒක අල්ලලා. ඒක මගේ කරගෙන. ඒක නැතුණයි කියලා ඊසාත බඳගෙන අඬනවා. මොකද ආනාපානිය අපිට දීලා තියෙන්නේ මොකද මේක අනිත්‍ය බව පෙන්වන කාරණාවක් වශයෙන් මිස මේක දුක් දනවන ධර්මයක් කියලා පෙන්වන්න මිස මේක මගේ පාලනේ පවතින්නේ නැහැ මේක අනාත්ම ධර්මයක් කියලා පෙන්වන්න මිස ආනාපාන වෙන විශේෂයක් නැහැ අද දවුරුත් අර එක්කෙනෙක් කියලා දුන්නේ මම ගිය පාරත් ආව රිට්‍රීට් එකට මට ආනපනේ අහුනේ නැහැ ඉතින් වහකණ්ඩ හිතානේ ඉන්නේ අයියෝ මේ සීරටම ආනපනේ අහුවෙනවා මට අහුවෙන්නේ නැහැ අර එක පාරක් ඉඳපු ගමන් බුදුරැස් වීදෙන පටන් ගත්තා මං කොළඹ ගිහිල්ලා එන ගමන් මං දැක්ක කට්ටිය අඬනවා අයියෝ මට බේන්නේ නැහැ මගේ කරුමෙනේ මට මේ ළඟ ඉන්න කෙනාට බුදුරැස් වීදෙනවා පේනවා මට බේන්නේ නැහැ කොයි එකාමනේද කියලා කියන්නේ පේනේ කාමනේද පේන්නේ නැතුව අඬනේ කාමනේද කියන්න දන්නේ නැහැ මේ බුදුරැස් පේනවා. ඒ වගේ මේ ආනාපානෙ පේන්නේ නැහැ කියලා බර ගානක් අඬනවා. මේ කිව්වොත් එමෙ නෑ ආනාපානෙ ඕනේ නැහැ මේ ඉඳගෙන ඉන්න එක වන්නේ. ඕක භාවනාවක් නෙමෙයිනේ. භාවනාව නම් ධානාපාන වෙන්න එපා. ඊට පස්සේ මේ ආනාපානෙ යනකොට මේ තඹපත්ති රෝග සීල් එක ගහලා සාක්කුවේ දාලා දෙයි කියලා වගේ හිතාන ඉන්නවා මේ ගෙදර ගිහිල්ලා ධාන වැඳ වැඳ ඉන්නේ. දැන් ආනාපානෙ ගන්න මේක අනිත්‍ය දකින්නයි. දුක දකින්නයි අනාත්මය දකින්න එක ආනාපාන සීමා වෙලා නැහැ. ඕනම වස්තුවක ඕනම කෙනෙකුට ඕනම වෙලාවක තියෙන එකක්. දකින්න වෙලාවේ තමයි Tamanට තේරෙන්නේ මේ විදිහට තමයි බුදුන් දැක්කේ. මේකට සුතමේ ඥාණයෙන් මේක ධම්මට්ටිතියක් බවට යථාව දර්ශනයක් විදිහට ණය විපස්සනාවක් විදිහට ආකාර පරිවිතක්කක් විදිහට දකින්න එක භාවනා කරන ඔක්කොටම වෙයි කියලා කියන්න බෑ. ඒක හොඳ සුතුමි ඥානෙ තියෙන ලෑස්ති වෙච්ච කෙනාට විතරයි තියෙන්නේ. එනිසා මේ නැති අයට බැරි අයට පහත් කළ සලකන්න නෙමෙයි තියෙන්නේ. ඔක්කොටම අත්දැකීම ලැබලා තියෙනවා. මෙතන ඉන්න කිසිම කෙනෙකුට මේකට අදාළ අත්දැකීම් වල අඩුවක් නැහැ. නැත්නම් පෙළ ගස්වල ගොනු කරලා මේක උප කොහොමද මේකෙන් මේ අනිත්‍ය අනිත්‍ය භාවය දුක්ඛ භාවය අනාත්ම භාවය මතු කරගන්නේ කියන එක වෙලා නැත්තම් එකයි කියන්න තියෙන තව සැක තියෙනවා. විශ්වාසය පහළ වෙනකම් මේකම පෙන්න පෙන්නයි ඉන්නේ. මේකම පෙන්න පෙන්නයි ඉන්නේ. අන්නේ තාම දැක්කේ නැති වුණත් ඒ අරමුණම නැවත නැවත භාවනා කරන කෙනාට මිනිස්සුયો නොවෙන්දට දෙයියෝ වඳිනවයි කියලා කියලා තියෙනවා. බ්‍රහ්මියොත් වඳිනවා. එයා ඒ දෙක කරන්නේ ලාභයට සත්කාරයට සම්මාන සිලෝකෙට නෙවෙයිනේ. තාම මට වෙලා නැහැ. නමුත් මං අතාරින්නතෝ කරනවා නම් ඒ සතත අභ්‍යාසයට දෙයියොත් වඳිනවා. බ්‍රහ්මියොත් අනිනවා. බුද්ධ ආදී උත්තරමන් වහන්සේලාත් අනිනවා. හැබැයි අපි ගමේ গিද්දර කට්ටිය භාවනා පිස්ස භාවනා පිස්සයි කියලා නම් වනන්නම් කිය. ඕක ගණන් ගන්න යන්න එපා. මොකද අපිට ඕන කරලා තියෙන්නේ බුද්ධ ආදී උත්තරමන් වහන්සේලාගේ වටිනාකමයි. ඒ නිසා මේකට කියනවා නිවන් දකින්නේ ඉස්සරලා මේ ධම්මට්ටි ඥානෙ පහළ වෙනවා. පහළ වුණාට පස්සේ තියෙනවා මේකම තමයි අතීතයත් මේක තමයි අනාගතේ වර්තමානයේ මේම නම් අතීත අනාගතත් මේමයි කියලා මේක වටහා ගන්න පුළුවන් නම් හොඳ ගණිතඥයෙක් කියලා කියන්න පුළුවන්. හොඳටම අනුමාන කරන දන්න ඥානයක් තියෙන කෙනෙක්. නමුත් ඒ අනුමාන ඥානය පොතේ දැනුමින් අරගෙන බෑ. අත්දැකීමෙන් අරගෙන ඒ වෙලාවේදී ඒ මතුවෙන ප්‍රත්‍යක්ෂ අත්දැකීම හරහා ඒ උපාදේ තබ්බ අතීතෙත් මෙහෙමයි අනාගතෙත් මෙහෙමයි භාවනා නොකර කෙනාත් මෙහෙමයි අප්‍රාණික වස්තුෙත් මෙහෙමයි සප්‍රාණික වස්තුෙත් මෙහෙමයි කියලා මේ දේ දැක්කනම් ඒ කෙනාට මුලින්ම මං කියපු විදිහට මම රහත් උනායි කියලා වුණත් පැටලෙන්න ඉඩ තියෙනවා. ඒක හෝ සැකේ හෝ නැති කරන්න එකයි කරන්න තියෙන්නේ මේක නැවත නැවතත් නැවත නැවතත් භාවිත කරනකොට කියන අනිවාර්යම යන්නේ නිවනට. ඒ නිසා දැනට හම්බුනේ නැහැ කියලා කිසිම අව탁සීරුවක් කරන්න එපා. Tamanට මේ තියෙද්දි මේ අවශ්‍ය කරන ප්‍රතිඵලය ලැබෙන අතාක් අත නෑර භාවනා කිරීම සඳහා මේ ධර්ම දේශනාවේ කාරණා කාරණා තවන්න හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අවසී ධර්ම දේශනා නිමාව සටහන් කරනවා මේක ධර්ම දේශනා අවලියකත් නිමාව බවටපත් වෙනවා සියලු දිනාටම මෙහෙට එනකොට තිබුණට වැඩිය තවත් මේ කටයුතු වල නියැලී යෙදී ගත කිරීමට ශක්තිය ධෛර්ය බලය පිණිස හේතු වාසනා වේවා කියන නැවත මතක් කිරීමේ දේශනාවේ නිමාව සටහන් කරනවා සියලු දිනාටම තෙරුවන් සරණයි